ඉතින් ඒ හුඟක් වෙලාවට මේ දේශනාව අපි එකම පිටසක් නැවත නැවත හමු වෙන තාවරණයේ අර්ථයේ දේශනා මාලාවක් විදිහට තමයි පවත්වාගෙන ආවේ. ඉතින් පසුගිය අවස්ථාවන්දා ඉස්සරහින් තියාගත්තේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මුල්ම සූත්‍රය සබ්බ ධම්ම මූලපරියාය කියන සූත්‍රය මේක කෙටියෙන් මූලපරියාය සූත්‍රය කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේකෙදී සරුවච්චන් වහන්සේ විසින් ඒ සියලු ධර්මයන්ට මූල කාරණාව සියලු දේ මූල හේතුව පරියාය දේශනා කිරීමේ අදහසින් තමන් වහන්සේගේම මෙහෙයුමෙන් ඒ ඉන්න සංඝයා වහන්සේලා තමයි ආරාධනා සංඝයා වහන්සේලා තමයි ආමන්ත්‍රණය කරන්නේ සබ්බ ධම්ම මූලපරියායං වෝ භික්ඛවේ දේශිස්සාමේ තං සාදුකං සුණාත මනසුකර මනසිකරෝත භාසිස්සාමි. මහණිතොපට මම සියලු ධර්මයන්ගේ මූල කාරණාවයි මේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනාකොට අසව් සිත්හි දරා ගනිව්. මම මේ දේශනා කරමි කියලා ඒ රැස්ස සිටන පිරිසේ මෙතන ආමන්ත්‍රණය තියෙන්නේ භික්ෂුන් වහන්සේට උනාට සිවණක් පිරිසම ඉඳ ඉඳ තියෙනවා මොකද සර්වචන් වහන්සේ එතන ඉන්න වැඩිහිටියම පිරිස තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒකතන ඉඳලා සර්වචන් වහන්සේ ඒ සියලු ධර්මතාවලට නැත්නම් සියලු ලෝකයේ ස්වභාවයන්ට මූල කාරණාව දේශනා කිරීමේදී ලෝක සත්‍ය හතර කොටාසයකට වෙන් කරනවා. එක පිරිසක් තමයි අශෘතවත් පෘථග්ජනයා. අශෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ පසු කාලීන නම් හඳුවේ අන්ධ පෘථග්ජන කියලා. ඊගාවට ශ්‍රේක පුද්ගලයා කියලා දැන් කාලේ සටහන් කරන විදිහට සෝවාන් මාර්ගඵල ස්ථාන ඉඳලා අරහත්ත්වයේ දක්වා පුහුණුවර පුහුණුව ශික්ෂාවටපත් වෙච්ච කෙනා දෙවෙනි කොටාසෙට දාලා තියෙනවා. තුන්වෙනි කොටාසෙට අරහත්ත්වේ සාක්ෂාත් කරගන්නාලද ක්ෂීනාශ්‍රවයන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. හතරවෙනි කොටාසෙට තමන් වහන්සේම සබ්බඤ්‍යුත ඥාන පටිවේද කරන ලද සරුවචනාංශය සඳහන් කරනවා. සඳහන් කරලා සංකල්ප 24ක් දිගේ එක එක සංකල්පයකදී අස්සෝතවත් පෘ탁ඥය එහෙම නැත්නම් අන්ධ පෘ탁ඥය දකින්නේ කොහොමද? ඒක පටලවා ගන්නේ කොහොමද? සංසාර වටේ කරකැවෙන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. ඊට පස්සේ සීක පුද්ගලයාට සරුවචන් වහන්සේ උපදේශ දෙනවා නැත්නම් ඉඟියක් කරනවා නැත්නම් අත්තලක් දෙනවා ඉරක් අඳලා පෙන්නනවා ඉතින් මේක තමයි ඔබයි මමයි හිටපු තැන දැන් ඉතින් අපිට මේ සංසාරේ කෑව ඇතිනම් එහෙම නැත්නම් සංසාරේ දුක වැටහෙනවා නම් ආශ්‍රිත වශයෙන් කියනවා නම් සංවේගය පහළ වෙලා තියෙනවා නම් මෙන්න මේකයි ගැලවුම් මාර්ගය කියලා නැත්නම් ගැලවුම් මාර්ගයේ වැඩ කරන්නා වූ සීක පුද්ගලයාගේ චරිතය මේකයි කියලා ඒ සීක පුද්ගලයා නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒ සේකහත්වය අසේකහත්වයටපත් කරන්න නැත්නම් කියලා බැමිණිච්ච රහතන් වහන්සේගේ මේ සංකල්ප 24 දිහාවට දක්වන ආකල්පය පෙන්ලා අවසානයේට තමන් වහන්සේ නැත්නම් සරුවචන් වහන්සේ දක්වන ආකල්පය පෙන්නනවා. එයි මේ සූත්‍රසාරය බලනකොට ගොඩනැගිලා තියෙන චෛත්‍යක ස්වරූපයෙන් වාගේ ඒ පෘ탁ජනයාගේ කොට්ටාසේ අන්ධ පෘ탁ජනයාගේ කොට්ටාසේ චෛත්‍යයේ ධාතු ගර්භය වාගේ විශාල බර කොටස කේසාවල්ලු සහිත ඒ කොට්ටාසියේ අයිති වෙන්නේ බර මේ අන්ධ පුතඥය සම්බන්ධ විස්තර හරි විස්තරයි. හරිම විසිතුරුයි. ඊ ගාවට තමයි ශේක පුද්ගලයා ඊ ගාවට අරයත් අන්තිමට ඒ කුඩමාණික්ක වගේ සර්වඥාන්සේ කියන අර පාන. ඉතින් මේකෙදිත් මේ සර්වඥාන්සේගේ තියෙන මහා කරුණාව නිසා උන්වහන්සේ ඒ අන්ධ පුතඥයාගේ අසුතවත් බු탁ඥයාගේ විස්තරය සඳහා ගොඩාක්ම වෙලා ගන්න. හැබැයි අන්තිම නාස්තික වැඩක්. එක්කෙනෙක්වත් මේවා දන්නෙත් නැහැ, අහලත් නැහැ, අහන්න ඕන කමකුත් නැහැ, දැනටමත් පෙළඹිලත් නැහැ. ඉතින් ඒ වුණාට ඒක මේ අපි වාගේ ඒකේ තියෙන සංවේගය පහල කරගන්න සඳහා සරුවචනාංශයේ අසුතවත් පු탁ඥය හඳුන්වන්නේ අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදු වරිය ධම්මේ අවිනීතෝ අසුරිජ අපු සප්පුරිසාණං අදස්සාවේ සප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරිස ධම්මේ අකෝවිදෝ. ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ. ආර්ය ධර්මයේ හැදිලා නැහැ. සත්පුරුෂයන් දැකලා නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හැදිලා නැහැ. ඒ කියන්නේ ලෝකේ සත්පුරුෂයෝ නැහැ කියලාවත් එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා නැහැ කියලාවත් නෙවෙයි. යත්තන්ට ඇහැ නැහැ. දකින්නෙම කා. දකින්නෙම පරිබාහිර දේවල්. දකින්නේම කුප්පන ඉද්දන දේවල්. ඒ නිසා ආර්යයන් වහන්සේ තමත් දක්වම හරි පාළු, හරි කම්මැලි, හරිම නීරසයි මේ බණක් අහන්න හිතෙන්නේ නැහැ. යැත්තෝ ප්‍රතික්ෂේප කරනවා. නමුත් බණේ වැඩි කොටසක් අරුවචනසේ විග්‍රහය වැඩි කොටසක් තියෙන්නේ අන්න එහෙම ඇත්තන්ගේ විස්තර. ඉතින් ඒක නිසා ඒක බීරියනියන්ට අරියන්න කරන වීණා ගායනක් වගේ පේන. කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති කට්ටියට ලස්සන රූප දර්ශන කරනවා. වාගේ ලස්සන ශබ්ද අසන්ට හදනවා වගේ. හැබැයි මේ සූත්‍රයේ සම්පූර්ණයෙන් කියවන කෙනෙකුත් ඉන්නවනේ. අපි වාගේක කියවලා ඒක පිළිසිඳලා බලලා හිතට අරගෙන බණ භාවනා කරන කෙනාට අපි මෙතෙක්කල් ආර්යයන් වහන්සේ නම නොදක ආර්ය ධර්මේ නාහා ආර්ය ධර්මේ හැසිරෙන්නේ නැතු ඉන්න කාලේ හිටියොතන් තමයි. සත්පුරුෂයන් වහන්සේලා දැකලා නැතුව ආශ්‍රය කරන්නේ නැතුව අහන්නේ නැතුව ඒ හැසිරෙන්නේ නැතු ඉන්න කාලේ මෙතන තමයි කියලා අර කියවන්න පෙළඹිච්ච කෙනාට 아무තු සංවේගයක් 아무තු සද්ධාාවක් ඇති කරලා පෙන්නනවා මේ ඇත්ත ගිනහැර බෑමෙන් අපට සරුවත් යනසේ කරන්න හදන්නේ දැන්නට පාර පෙළඹිලා පාරට එළඹිච්ච කට්ටියට සංවේගය පාර පිළිපිනිසා ඊට පස්සේ ඒ උපදේශ නොදුන ඇත්තන්ට ඔයින් එහා යන්න තනක් නෑ යත්තෝ කරන්නෙම රූප ශබ්ද ගන්ධ රස විශේෂයි ඉඳුරන් පිළිබඳව 100%ක්ම විශ්වාස කරගෙන එව්වා ඇත්තයි, එව්වා සත්‍යයි, එව්වා නිට්ටයයි, සුඛයි සුබයි කියලා ඉතින් යටිතල පහසුකම් හදනවා, සංනිවේදන හදනවා, ලෝකේ ජීවු කරනවා. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන්, සමාජික වශයෙන් අනේ අම්මේ මෙහෙම විකාරයක්. ඉතින් මේ සකල සිරින් පිරි ශ්‍රී ලංකාවෙත් ඔච්චරම තමයි. කොච්චර සරුවච්චන්හන්සේ ඒක විස්තර වශයෙන් කිව්වත් තාම හදන්නේ පොළොව මට්ටම් කරන්නයි. තාම හදන්නේ මේ පරිසරය හදන්නයි. ඒක නරක දෙයක් නෙවෙයි දැන් සරුවත් යනන්ත වැඩ ඉන්න කාලේ ජේතවනාරාමේ හැදුනා. ඒක ආයෙ දෝෂයක් නැහැ. අදටත් පේන්න තියෙන හොඳ පරණ කොට නැගලි හැදිලා තියෙනවා. ශිෂ්ටාචාරයක් තියෙනවා. ඒකේ දෝෂයක් නැහැ. නමුත් මේ ඒකෙන්ම නිවන් දකින්න. විිත ධම්ම නිබ්බාණයක් ප්‍රාර්ථනා කරමින් ආර්ථික දේශපාලන නිවන් දකින්න හදන ඇත්තෝ ගැන හරි සංවේගයක්. හරි අන්ධබාල ස්වරූපයක් මේ අසුතවත් පුතත්ජනයාගේ විස්තරය කියනකොට තේරෙනවා ඉතින් අපි ඇත්තටම දොස් කියන්නවක්වත් පහත් කළ සලකන්නවත් නරකයි. අපි මේ අපේ අතීතේ තමයි මේ කියලා ගන්නෙත් ඔක් කියලා. අපි හිතියේ තැන. ඉතින් දැන් උත්සාහ කරනවා අපි මේ සීක පුත්කලයේ හෝ සීක පුත්කලයන්ගේ ප්‍රතිපදාව කරු කරන්න. ඉතින් ඒ අසුතවත් පුතත්ජනයාගේ තන පටන් ගත්තාම සරුවචන් වහන්සේ සීක පුද්ගලයා දක්වා මේ මේ අත්තන්ගේ ආකල්ප විස්තර කිරීමට පදනම කරගන්නේ පට වියාපෝ තේජෝ වායය කියන හතර මහ භූත ධර්මයේ ඊගාවට සදේවක සබ්‍රක්‍මක ලෝක ඊට පස්සේ රූපාවචර අරූපාවචර ධ්‍යාන ඊට පස්සේ ditta sutta mutu විඤ්ඤාත කියන මේ ස්පර්ශය අපි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව ලබන ස්පර්ශය ඊට පස්සේ සබ්බං ඒ වගේම සබ්බං අත්ති සබ්බං නත්ති ආදි වශයෙන් ගිහලා අවසානයේ නිවන දක්වාම වෙන සංකල්ප 24ක් මෙතන සාකච්ඡා වෙනවා. ඉතින් අපි අත්‍තරම අපේ දේශනා මාලාවේ අපි කලේ පළවෙනි දේශනා පහක් විතර අරගෙන ඒ අසුතවත් පු탁ඥයා පිළිබඳ විස්තරය අපි සීක පුද්ගලත් එක්කත් රහතන් වහන්සේත් එක්කත් ගලපමින් එහෙම නැත්නම් අර එකම රස එන නිසා ඉදිරියට ගිහිල්ලා අපි පසුගිය වාරයට ඉස්සලා වාරේ ඔය චාරිකාවෙන් ඉස්සලා මේ තේක පුද්ගලයා සම්බන්ධව ස්ථානෙට අපි විවිසුණා එයින් ඒ ගිය පාර අවසාන ධර්ම දේශනා දෙකේදී විශේෂයෙන්ම පහටවි ආපෝ තේයෝ වායෝ කියන තමයි හතර මහා ධාතු සම්බන්ධයෙන් ඒ ශේක පුද්ගලයා ක්‍රියාත්මක වෙන හැටි වායෝ පොට්ටහප ධාතුව ඉස්සරහ තියාගෙන ආනාපාන සති භාවනාව වඩන. ඒ මොකද වායෝ ධාතුවේ ස්වභාවය තමයි කම්පන චංචල ගතිය. ඉතින් අපේ හිත චපල නිසා, කම්පන චංචල නිසා එයාට ඉස්සල්ලාම ගැලපෙන්නේ, yaadෙන්නේ, හිතන්නේ වායෝ ධාතුව. නිසා සර්වචනාංශ මේ වායෝ පොට්ටබ්බ ධාතුව ආධුනිකයට පෙන්නලා තියෙනවා. නමුත් මේ වායෝ පොට්ටබ්බ ධාතුව ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳට හිත මුලිච්ච කරගෙන මූණට මූණ දාගෙන භාවනා කරනකොට මේ ආශ්වාස වාතයේ තියෙනව හිසිල් ගතිය ප්‍රශ්වාස වාතයේ තියෙන උණුසුම් ගතිය ආදී වශයෙන් මේ කම්පන චංචල ගති තුල ඔන්න තේජෝ දහතුවේ හොල්මන මායාව හොඳ සීරුවෙන් ඇප්පිට හැප්පිලා බලන්න කිව්වොත් පෙනේ. ඒ වාගේම භාවනා කරන යනකොට මේ වාත ධාරාව සමාල්ලාවට වතුරක් ගලන්නා වාගේ ඉහළට පහළට දිය හොඬ වැලක් වෙන්නා වාගේ රටේ වෙලාවලු තියෙනවා. තව සමාල්ලාට ඇතෙක්ගේ දල දෙකක් ඉදිරියට යන්නා වාගේ ගොරෝසුවට පිරිමැදෙන තාලක් තියෙනවා. ඉතින් ඒ වගේදී ආපෝසෝ භාවය හටවි ස්වභාව, තද ගති, নানা ප්‍රකාර දේවල් පේනවා. අන්නේ සියල්ල දකින්නකම් යෝගාවචරය විවසිල්ලේ ආශ්වාස ප්‍රශ්වාසයේ බැලීම තමයි ආනාපාන සති භාවනා කියන්නේ. ඉතින් බලانے අනකොට ඒ පට වියාපෝ තේජෝ වායෝ පිළිබඳව තියෙන ඒ පරිචයේ අත්දැකීම පූර්ණ වේගන යනකොට අහම්බෙන් වගේ පය හැප්පිලා වැටෙනවා වාගේ යෝගාවචරය අවකාශ ධාතුවට වැටෙනවා. අර ආස්තිකත්වයේ දිගේ තමයි ගමන යන්නේ. හැප්පෙන දේවල් වල ගිහිල්ලා ගිහිල්ලා ඒවා ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා තුනී සියුම් තත්ත්වයට යනකොට ඔන්න හැප්පෙන්නේ දැනෙන්නේ නෑ. ආශස් ප්‍රසවාසී නෑ. තිබුණත් දෙකේ වෙනසක් නෑ. අර උණුසුම සිසිල් දැනෙන්නේ නෑ. කොච්චර උත්සාහ කරත් මෙනෙහි කරන්න බෑ කියන තැනට යනවා. ඉතින් ඒක කලබගෑනියක් කලකොලක් වශයෙන් තමයි අනුදන්නා අසුතවත් පු탁 යන දකින්. ආර්යයන් හතලා දැකලා නැහැ සත්පුරුෂයන් දැකලා නැහැ ආශ්‍රය ධර්ම අහලා නැහැ සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ ආරි ධර්මයේ හැදිලා නැහැ සත්පුරුෂ ධර්මයේ හැදිලා නැහැ ඉතින් ඒ නිසා මේ සරුවචනාංශය ඉරඳගෙන මේ කොයි යන්නේ රයිගම් පාරේ කවුරු බලන්නද නැන්ද බලන්නයි කියලා කරපන කරපන කරපන කරපන ගිහිල්ලා අර සියුම්තනේදී අවකාශ ධාතුවට වැටෙනකොට ඕන යෝගාවචරය හෙලකින් පල්ලට අදගෙන වැටෙනවා වගේ ඕන කල්පන ඉතින් සරුවචනාංශය හෝ සරුවචන ශ්‍රාවකයෙක් කියනවා නෑ නෑ මේ කියන්නේ ගුරුසු ආනාපානේ සියුම් වුණා සියුම් ආනාපානිය අතිසූක්ෂම තත්ත්වයටපත් වුණා. දැන් තමයි සතිය බල ඝන බල වෙන්නේ. දැන් තමයි සමාධිය වැඩෙන නිසා බලබල වෙන්න එපා. මේ පෑදීතියට බොරදී දා ගන්න එපා. හිත නින්දට වට ගන්න එපා. කලබල වෙන්න එපා. ඔන්න ඔය අවකාශේ හැප්පෙන දෙයක් නැති තැන හොඳට යන්න ඔය කරදර අඩු තැනක් ඔය තියෙන්නේ. ඔය කෙලෙස් අඩු තැනක් තියෙන්නේ. ඔය ගැටුම් අඩු තැනක් තියෙන්නේ. කුප්පන ගති අඩු තැනක් තියෙන්නේ. ව්‍යාපාද අඩු වෙනක් ඔය තියෙන්නේ. ඔය ශෝක පරිදේව නැති තැනක් ඔය තියෙන්නේ. ඒක නිසා ඔකට පොඩ්ඩක් හුරු වෙන්න අර කුඩල කොට තිබ්බා වගේ හිත කැමති නෑ කෙලස් වල ඉඳලා ඉඳලා ඉඳලා මේ පිසු තැන දකින්න. ඔය යන්න හදන්නේ අපේ හැබෑ නිවහනටයි. ඉතී තියෙන ප්‍රභාස්රේ දකින්නටයි. ආගන්තුක උපක්্লেශ කපාගෙන යන්නේ කියලා ඉතින් නානා ප්‍රවිදිත බණ කියලා කමඨාන් සුද්ධ කරලා අපි මේ පුද්ගලයා කැපැරලිලි කලබිලිසයි තැනින් නිශ්චල නිශ්චල තැනකට නැත්තම් පස්සම්බයං කාය සංඛාරං කියන තැනට ගන්න. ඉතින් එහෙම අර ගන්නකොට ඔතෙන්ට යන කන්දේ බාධා ධර්ම නැතු වෙනවා. නෙවෙයි নানা ආකාර සාද්ද මැද වේදනා මැද හිතවිලි මැද තමයි යන්නේ. ඉතින් අතර වාර්ගී යෝගාවචරයට කියනවා මේ වේදන නැති කරන්නට සම සම ප්‍රමාණයක් සක්මන් කරන්න. ඒ වගේම සාද්ද භාවනා පරියන්කේදී ඊටාම දුෂ්කරයි. කන පීඩි ගන්න. ප්‍රථම ධානයේට පඨම ධානස සද්දෝ කාණ්ඨකෝ කියලා සරුවත්නාසේ දේශනා කරගෙන ප්‍රථම ධානය ලැබු කෙනාට සද්දය කට්ටක් වාගේ කන පිරිමදිනවා හූරනවා. ඉතින් ඒසයි පණයක් පහන්දි අමාරුයි. මොකද සක්මන් භාවනා කරනකොට හොඳට යෝගාවචර තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ සද්දයක් තිබුණාට සක්මන් කරන්න පුළුවන්. ඒ වගේම හිතවිලි එදින්දා භාවනාවේදී හරියට ඇවිල්ලා හැප්පුණාට සක්මනේදී යම් ප්‍රමාණයකට තඩමාරු කරන්න පුළුවන්. මොකද අර ආශ්වාස ප්‍රශ්වාස වගේ වායෝ පොට්ටබ්බ ධාතුව නෙවෙයි. සක්මනේදී හැප්පෙන්නේ පටවිය. ඝන බහල කම. ඒක ඉතින් නෑ බෑ කියන්න බැරුව අරමුණ ප්‍රකට නිසා අර සද්ද වේදනා හිතිලෙ ටිකක් මග ආරාව යන්න පුළුවන්. නමුත් එතනදී යෝගාවචරයට විශේෂයෙන්ම සක්මන් කිහිල්ලා කෙලවරේ හැරෙනකොට අර තිබුණු භාවනාවේ හැල්ම යම්ම කැඩිලා ඔන්න එක පාට රූප පේන්න පටන් ගන්නවා. අර පාදයේ තිබුණ කාය සංමේස කාය ප්‍රණීත භාවි කාය ප්‍රසාදේ කියලා මේක අපි ප්‍රති සඳහන් කරලා කාය ප්‍රසාදේ තිබුණ හිත චක්කු ප්‍රසාදයට මාරු වෙනවා කියලා නෙමෙයි. ඩක් ගාලා රූප පේනවා, සද්ද ඇහෙනවා, කුරුල්ලෝපිය ආවනවා, ස්ත්‍රී පුරුෂයන් හැසිරෙනවා. එතකොට සද්ද රූප පේනවා. ඉති යෝගාවචරය ලැජ්ජ වෙලා බය වෙලා ආයශරයක් අනිත් පැත්තට හැරිලා ආයසක් මිනිස්ස පිටු. ඒ කුරුළු සද්ද ඇහෙනවා. උලන් වදිලා අනික් තැන් වල පොට්ටබ්බ ධාතුව වැටේ. දැන් එතකොට මේ යෝගාවචරයට අර ඇස් දෙක වහගෙන සතනති තැනකට ගිහිල්ලා ආශ්වාස ප්‍රශ්වාසයේ තේරුම් ගන්නවා, තේරුම් අරගෙන සතිය පිටනවා වෙනුවට සක්මනේදී මේ ditta සුත මුත හිතනවා කියන එකට විඤ්ඤාතය කියලා කියනවා. ඌවත් එක්ක අමතර ගැටුමකට මුණ දෙනවා. දිත්තම් කියලා කියන්නේ දුටු දෙයකින් එකක්. විසුත කියලා කියන්නේ ඒ සක්මණ කෙලවදී බොහෝ විට බාධා කරන සද්ද. අනිත් තැන් වල බාධා නැතුව නෙවෙයි අර හැරෙන තැන තමයි ඉතින් ගොඩක් අපිට ආතුර කරන්න, දුර්වල කරන්න. මුතේ කියලා කියලා කියන්නේ අරමුණේ හැප්පෙන හැපිලි නෙවෙයි ශරීරයේ අනිත්‍යං වල දැනීම් වේදනා නිසා මුතේ කියන එක ඇත්තටම නම් නාසයේ ගඳ, දිවේ රස සහ කයේ පහස. ඒ සියල්ලමත් අරමුණු වෙන්න පටන් ගන්න. නැත්නම් බාධාව ප්‍රකට වෙන්න පටන් ගන්නවා. විඤ්ඤාතේ විඤ්ඤාත වශයෙන් හිතවිලි තේරෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් සරුවචනanse මේ අද අපි දවසේ මාතෘකා කරගන්න හදන්නේ මේ ditthය සුතය මුතය විඤ්ඤාතේ වාගේ දේවල් විෂයෙහි ආධුනිකයා නැත්නම් අස්තුත පුතඥයා එතන සංසාරික සත්‍යය හැසිරෙන්නේ කොහොමද? ඉතින් සුතවත් අරිය ශාවකයා හැසිරෙන්නේ හෝ හැසිරිය යුත්තේ කොහොමද කියලා. දිත්තං මඤ්ඤති දිඨියා මඤ්ඤති, දිඨිතෝ මඤ්ඤති, දිඨින් මේති මඤ්ඤති කියන එක තමයි අසුතවත් පුතඥයාගේ මන්ත්‍රය. දුටු දේ මගේ කියන හැඟීමෙන් කල්පනාවට ගන්න. සතිය අමතක කරලා, සක්මන අමතක කරලා දැක්ක දෙයට මඤ්ඤණා කරන්න පටන් ගන්න. මමයි දැක්කේ. මා දුටු දේ හොඳයි. ඒක සුභයි. ඒක අසුභයි. මා කරා පැමිණෙනවා. ඒක නිල්, කොළ, ඒක රතු, ඒක කහ, ඒක මේ මේ සටහන් ආකාර කියලා මම ආයනේ යුක්තව ඒක ඇසුරු කරනවා. අරමුණ ප්‍රතිමත් වීම පැත්තක තියෙද්දි හිත වහලා ගන්න. ඒ ඒ වැඩපිළිවෙලට අපි මඤ්ඤණ කරනවා කියලා කියනවා. රාග ద్వේෂ බොහොම නිශ්චිතව මම ආයනේ යුක්තව දැක්ක රූපේ මඤ්ඤණ කරනවා. නැත්නම් මේ සුතේ මඤ්ඤණ කරනවා. මුතේ මඤ්ඤණ කරනවා. කල්පනා කරපු දේවල් මම මාගේ කියාගන්නවා. නමුත් ඒකට කියනවා පටවින් මඤ්ඤති. මේ දිඨි මඤ්ඤති. දුතු දේ මඤ්ඤනා. දිඨියා දුතු දේ මම යමාගේ නැත්තම් මම දැක්ක දේ හොඳයි පෙරපෙන් කරපු නිසා ආදි වශයෙන් දෘෂ්ටියෙන් මඤ්ඤනා කරනවා. දිඨිතෝ දෘෂ්ටිය පදනම් කරන මේක අපරාධේ ෆොටෝ එකක් අත්තනම් හරි වටිනවා. අරගෙන ලොක් කරලා තියාගත්තනම් වටිනවා මේක කියලා ඒ දේ කරණ කරගෙන ඒ කෙරෙහි පිටලා කටයුතු කරනවා. ඒ දුටු දේ මගේ කියලා කල්පනා කරනවා. අපි හදිස්සියවත් යාමන පීඩිතයක් දැක්කොත් ඒ දැකපු කෙනාට තමයි ලෝකේ නම්බුව තියෙන්නේ. යාමන පීඩිතවත් ලෝකෙටවත් නැදක් අයටවත් නෙවෙයි. එයා ඒක දැකලා ලෝකෙට ඔප්පු කෙරුවේ එයා තමයි. වල්කටරුවක් වෙනවා කේසි වල්කටරුව. ඒක දැකපු එක්කනාගේ නමෙන් තමයි වල්කටරුව හඳුන්වන්නේ. කෝටි ගණන් ඉඳලා වල්කටරුව ආවා. මේ ඊයේ පෙරේද අපි ඉස්සේ එක දැකලා ෆොටෝ එකක් අරගත්තාට පස්සේ මිනිහාගේ නමට කියනවා මේ කේශිකවල් කතරව අවුරුදු 60කට පෙරයක් ලෝකෙට එනවා කියලා එයාගේ බුදුලෙට සින්න වෙලා දැන්. ඒ මොකද එයා දැකපු නිසා. මේ විදිහට මේ අල්ලා ගැනීමේ ප්‍රමාණය ලෝකයාගේ බූවල්ලා වාගේ. මඤ්ඤණාවෙන් තමයි අල්ලගන්නේ. ඉතින් ඒක ලෝකේ දැනගෙන මේ මඤ්ඤණා කරපු දේවල් මම මාගේ කරන ඕකම තොරන් ගහලා ඕකමද සැලසුම් කරලා අන්තිමට ඔව්වා අනිත්‍යයටපත් වෙනකොට එව්වා මේ දිරා කඩා වැටෙනකොට අර අල්ලාගත්ත ඇත්තොයි අල්ලාගත්ත ඇත්තට ජැක් ගහපු ඇත්තොයි ඔක්කොම දුකටපත් මේ අල්ලාගත්තේ හුදු తాවකාලික දෙයක්. මේක වෙනස් වෙන සුළු දෙයක්. ඒ කියන හැඟීමක් කවදාකවත් මේ අල්ලගන්න නැත්තන්ට එන්නේ නැහනේ. ඒක නිසා රූප ධර්මයක් එක්ක අපි කියන රූප කිව්වහම එතන ඇට පෙන රූපයි, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප ආදී සියලු රූපයි කියලා දෙකක් තියෙනවා අභිධර්මයේ. කෝක හරි කමක් නැහැ කියමු. ඇහැට රූපයක් ඇත්නම් කියමු. ඒ රූපයක් ගැටීම සඳහා අත් දෙකක් අරන් තියෙන අපුය ගන්න. ඒ පැත්තෙන් ඇත්තටම අරමුණක් ඇවිල්ලා ගැටෙන්න ඕනේ. අන්ධකාරයේ ඉන්න අපට ඇත්ත කොහොඳට පේන්න තිබුණාට රූප වෙන්නේ රූපයක් තියෙනවා. ඒ රූපය ඇවිල්ලා ගැටුණාට පස්සේ ඇහැ එක පිළිගත්තට පස්සේ ඉතින් අපි බලන්නේ බාටපත් වෙනවා. ඒක සඳහා මේ රූපයෙන් කරන්නේ රුප්පන ගතියයි, කුප්පන ගතියයි, ගැටෙන ගතියයි, ආබාධ කරන ගතියයි දුම්නස් ඇති කරන ගතියක්. මේ තමයි බුදුහාමුදුරුවෝ කියන හැටි. ඒ නිසා ඇහැට රූපයක් වැදුනා කියලා කියන්නේ රූපයක් කියලා කියන්නේ ගැටෙන හැපෙන දෙයක්. අන්නේ ගැටෙන හැපෙන දේ සනිදස්සන සප්පටිග කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන එක අනිවාර්යයෙන්ම හිතේ නිමිත්තක් දෙනවා. ඉංග්‍රීසියෙන් කියන ඉම්පින්ජ්මන්ට් එකක් කියලා. එහෙම නැත්නම් අරමුණක් ඇති කරන හිතට පොඩි කිචි කැවිල්ලක් ඇති කරලා සංඥාවක් ඇති කරන්නට ආරාධනාවක් කරනවා. සනිදස්සන ඒක නිදස්සනය කරනවා. මම පටවි මම ආපෝ නෙවෙයි මම තේජෝ නෙවෙයි මම වායෝ නෙවෙයි මම ආකාශය නෙවෙයි මම නාම ධර්ම නෙවෙයි කියලා ඒ පටවි ධාතුව පටවි ධාතුවේ ලක්ෂණ වෙනහර පාන ආපෝ ධාතුව ආපෝ ධාතුවේ ලක්ෂණ වෙනවා ඒකට සනි දර්ශන කියලා ඒ කියනම සප්පටි ගහයි එක ඇවිල්ලි වල ඇඟට හැප්පි ළමයි යන්නේ අන්නේ සප්පටික සනි දර්ශන වූ රූප අනිවාර්යම නිට්‍යත්වයක සංඥාවක් මුලාවක් ඇති මේ හැප්පෙන දේ තියෙනවා, තියෙන දේ තමයි හැප්පෙන්නේ. එහෙම නැත්නම් මේ තියෙන පවතින දේකුයි පේන්නේ මේ පේන දේ පවතිනවා කියන මූල ධර්මයේ තමයි භෞතික විද්‍යාඥයා ඉන්නේ. එහෙම නැත්නම් භෞතික වාදියා ඉන්නේ. යායේ මම දැක්කනම් අනිත් කෙනත් ඒක දකින්න ඕන. මම හෙට ඇවිල්ලා බැලුවත් ඒක පේන්න ඕන. විද්‍යාවේ තියෙන ඕනම තැනක ගෙන හරපාලා පෙන්වන්න පුළුවන් දෙයක් විතර ඔප්පු කරන්න. එක තැනක පේන අනිත් තැනක දේවල් පේන්නේ නැති වලට গুপ্ত ධර්ම කියනවා. එනිසා විද්‍යාව බාරගත්තෙම රිපීටබිලිටි නැවත නැවත කර දැක්වීමේ හැකියාව. ඉතින් අනිවාර්යයෙන්ම මේ නිත්‍ය සංඥා තමයි මේ පෝෂණය කරන්නේ. ඒක නිසා අසුතත් පුතඥය මඤ්ඤනා කරනකොට දකින්න දේ පේනවා. තියෙන දේ දකිනවා. දකින්න දේ තියෙනවා කියන සංකල්පයක් තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ කියන බොරුමත් නෙවෙයි. නමුත් මේක ආන්තික වූ මොකද්ද මේ අත්කල මත අනුව කාමසුකල්ලි කාණ යෝගයේ පැත්තට භෞතික විද්‍යාව භෞතිකත්වයේ පැත්තට අදින දෙයක්. අනිත් පැත්තේ නාස්තිකත්වය කියන්න පුළුවන් ඔය එක දෙයක් ඇත්තෙත් නැහැ. ඇති දේවල් පේන්නෙත් නැහැ කියලා ඒකාන්තයකට යන්න පුළුවන්. නමුත් සත්පුරුෂයා ආශ්‍රය කරන කෙනා බුද්ධ ධර්ම සංඝ නැත්නම් බුද්ධ ආදී ආර්යයන් වහන්සේ ආශ්‍රය කරන කෙනාට බුදුහාම කියන ඔබ දේවල් නැතුවමත් නෙවෙයි නමතත් පෙරලෙනවා. සංස්කාරය. ඔය දකින්න චිත්තක්ෂණේ තියෙනක නෙවෙයි ඊගාවට තියෙන්නේ. නමුත් අපේ සංඥා පද්ධතිය වැඩ කරන්නේ ඒකමයි කියන නිත්‍ය සංඥාව. ඒ නිසා දැකීමේදී දිඨින් මඤ්ඤති කියලා කියන්නේ ඒක නැවත නැවත අරමුණු ගනිමින් ඒක තනි දර්ශන කරමින් ව්‍යංජන අනුව්‍යංජන ගනිමින් නිමිටි ගන්නේ තියෙනවා කියන සංඥාවයි. තියෙනවා කියන ඇදහිල්ල. මේකට අපි නිත්‍ය සංඥාව කියනවා. චිත්තක්ෂණ කීපයක්වත් මේක තියෙනවා කියලා. ඉතින් ඒක ඇත්තටම ලෝකේ ඉන්න 99.99ක් මිනිස්සු පිළිගන්න නිසා අපි බැහැර කරනවත් නෙවෙයි ਸਰවඥන්ස පෙන්වන්නේ ඒ තියෙන දේ වෙනස් වෙමින් පවතින බවයි. සංස්කාර ලක්ෂණේ පෙන්වන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. තිතයි කියලා හිතානින ස්ථිරයි කියන දේ අඤ්ඤතා භාවයක් තියෙනවා. අන්‍යපාට පෙරලෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා දිඨින් මඤ්ඤති කියලා කියන්නේ ඒ තියෙන දේ පිළිබඳව මේක පස්සෙත් මේක බලන්න පුළුවන්. මගේ වාසනාවට පිනිච්ච දෙයක් කියලා අරකට එක්ක හඳුර ගන්න. දිඨියා මඤ්ඤති එයින් නම්බු ලබන. ඊට පස්සේ දිඨිතෝ මඤ්ඤති ඒ කෙරෙහි සලසුම් සාදරවා. නම් තැනක පොළවේ හැරිලා මිනිරන් ටිකක් පතුනොත් මණිකක් මතුනොත් මේ සැලසුම් හදනවා මේක අනිවාර්යයෙන් මේකට නිදානයක් තියෙනවා. මේ ඊටම ගන්න ඕනේ ඊට පස්සේ මේක ආරන්න ඕනේ මේක යට තියෙන්න ඕනේ. ඊගාට මේ ඒ දිත්‍ති මේති මඤ්ඤති මම එක්ක සංසන්දනය කරනවා කාටවත් අයිති නැහැ මේ නිදානේ මටයි අයිති මමයි දැක්කේ කියලා. ආන්නේ විදිහට කටයුතු කිරීම අපි කියනවා අසුතත් පුතඥගේ හැටි. ඒතර සූතවත් ආර්ය ශාවකයාගේ කියලා තියෙන්නේ අපි දැන් අද ගත්ත විදිහට සෝපිසෝ සුතවා ආර්ය ශාවකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමං පවත්තේමානෝ තාමත් හොඳ උත්තර වූ ලෝකෝත්තර වූ තත්ත්වයකටපත් කරත් නැහැ. එවැනි අනුත්තර ලෝක ලෝකෝත්තර ප්‍රාර්ථනා කරන්න ආවන කෙනා දිච්චින් මාමඤ්ඤි. දැක්ක දේ අර විදියට වායලා ගන්න. එයා දන්නවා මේ දැක්ක දේ නෑ කියන්නේ යන්න නරකයි නමුත් මේක පෙරලෙන ස්වරූපය. මේවා සංස්කාර කියලා. මේ ස්ථිරසාර නෙවෙයි කියලා මඤ්ඤණා කරපු ගතිය තිබිච්ච නිසා දැන් උත්සාහ කරනවා ඒක පුරුද්දට මේක දැක්ක දේ අඳුන ගන්න හදනවා. නමුත් මේක සරුවච්චන් වහන්සේ අපිට කිව්වේ මේ දකින බව මෙනෙහි කරලා. මේ දකින වස්තුව පෙරලෙන සුළුයක් නම් ඕක මත සැලසුමක් කරුවා සැලසුමත් එක්ක මම කඩාන වැටෙනවා. ඒ නිසා මේක පෙරලෙන සුළු තාලෙන් බලන්න. ඉස්සර වගේ නිත්‍ය සංඥාවෙන් නෙවෙයි. අනිත්‍ය සංඥාවෙන් බැලුවොත් ඒකට අපි කියනවා මාමඤ්ඤය. මඤ්ඤණා නොකරන්නේ මඤ්ඤණා කරන මොහොඩකම නොකරන්නේ. ඊගාට දිඨියා මාමඤ්ඤි ඒ කෙරෙන් සැලසුම් ගන්නෙත් නෑ. ඒ කෙරෙහි සැලසුම් කරන්නේ නෑ. මේක මම කියාගන්නෙත් නෑ. ඉතින් මේක ලොකු පුහුණුවක්. ඒක දවසකින් කරන්න පුළුවන් කන්නේ මොකද ඇහැ පුරුදුලා තියෙන සංසාරේ පුරාවට දකින්න දකින්නදී අල්ලගන්න. මේන්න මේ විදිහට සක්මන කෙලවරට ගිහිල්ලා යනකොටම සැලසුම් කරොත් මම මේ සක්මනට යනකොට කෙලවරට යනකොට පහේ තියෙන හිත වැඩිෙන්න බලන්න. මොකද පහේ හිත ඒකාකාරයි. දැකලා දැකලා දැකලා එපා වෙලා තියෙන්නේ. ඒ නිසා ඊගාවට එන දේ බලන්න කටත් අරගෙන අපි ඉන්නේ. ආන්නේ වෙලාදී සතියෙන් සප්පජන්නේ. සිහියෙන් යුතුව ගියොත් හිතා ගන්න පුළුවන් කොහොමද හිත රූපෙට කැඩෙන්නේ. සද්දෙට කැඩෙන්නේ කියලා. කැඩෙනකොටම කැඩිච්ච බවත් අමතකලා දැකපු රූපේ මත තොරන් ගහන්න ගියොත් මේ ඉස්තිරියාවක් මාදේශටයි කියන්නේ බොහොම හොඳයි. නැත්තම් මේ ගහක් කොලක් ඒකේ එතන තියෙනවා මමයි ලඟ වෙන්නේ ආදි වශයෙන් අපි දැනගන්න ඕනේ. එතකොට මේ පුද්ගලයා ඒ රූපයෙන් මත් වෙලා රූපේ ගිලී ගන්නවා. ගිලෙන්නේ එක්ක තණ්හාවෙන් එක්ක මාන්නෙ එක්ක දෘෂ්ටි. අඩු ගානේ දැන් මම මේ සක්මන් කරන මනුස්සය ඇහි හිත කැඩුනා රූපෙට හිත ගන්නවා දකින්න කෙනෙක් බාටපත් වුණා කියලා දැක ගන්න පුළුවන් වුණොත් ඒක තමයි සේකයි කියලා කියන්නේ. ඒ දැකපමණින් කෙලස් කැපෙන්නේ නැහැ. අඩු ගාණ දැනගන්නවා මම ඒකේ මත් වෙලා ඒක දිගේ තොරන් ගන්න යන්නේ නැතුව දකින්නෙක් වටපත් වුණා කියලා. මෙන්න මේ විදිහට කරගෙන කරගෙන කියලා දවසක හිත කැඩෙනකොටම දකින්න බව මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් දැන් ඉස්සලා තුනේ දකින්නක් බවටපත් වෙලා ඒමත් වෙලා ආධිනව සහිතව පස්සේ ඒක යනකොටම අල්ලන්න පුළුවන් වුණොත් අන්නේ වැඩ පිළිවෙත යෝනිසෝමනස් කාර්ය කියලා කියනවා. එච්චරම ගොරෝසු වෙන්න ඉස්සලා අල්ල ගන්න. ඒ වගේම සද්ද සද්දයක් ඇහිලා සද්දේ පිළිබඳව තරහ ආසාවල් පහල කරගෙන ගැටෙනව වෙනුවට ඒ සද්දෙට හිත කැඩෙනකොටම ඇල්ලුවොත් ඒකෙන් කෙලෙස් ඇති වෙන තියෙන ධාතු. ඊට ඇඟේ උලක් වදිනවා, සිවුර ඇඟේ පැටලෙනවා. මෙව්වාට හිත කැඩෙනකොටම පයේ තිබුණ හිත මේ කරුණා කියලා එකට හිත කැඩෙනකොටම ශික්ෂා කළා අල්ලගත්තොත් සම්පූර්ණ සත්‍ය යුක්තව හැරිලා කිනාවෝ සතියෙන් ආපහු යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඒ අරමුණකින් වහයලා ගන්නට දෙන්නේ නැතුව එනවාත් එක්කම අල්ලන එක පුංචි ගමනක් නෙවෙයි තාමත්ම මේ අභියෝගශීලී අභ්‍යාසයක්. මේ අභ්‍යාසයෙන් අපිට ලැබෙන්නේ මොකද්ද? නැත්නම් සරුවචනාංශ අපිට පෙන්වන්න හදන්නේ මොකද්ද? දිත්තේ දිත්තමත්තං කියලා ඔය කියන ප්‍රසිද්ධ වචනේ තමයි. දැක්ක දේ දැක්ක මතින් නතරකරනද දිට්ඨින් මඤ්ඤති දිට්ඨ්‍යා මඤ්ඤති දිට්ඨිතෝ මඤ්ඤති දිට්ඨින් මේති මඤ්ඤති කියලා ඒ මතින් තොරන් ගහට යන්න ඉපයි. ඉතින් මේක අපි දවසක් පාම කරන්න බෑ. මොකද අපිට සමාජලාට රචනයක් කියලා අර්ථය තේරුම් ගන්න වෙනවා. ගාන අධ්‍යා බල ගාන හදන්න වෙනවා. ප්‍රශ්නයක් අධ්‍යා බල ප්‍රශ්නට උත්තර දෙන්න වෙනවා. එතකොට අපිට ඒක මේ සක්මන් කරගෙන ඉන්න වෙලාව නෙවෙයි භාවනා කරන වෙලාවනේ ඒක දර්ශනය අවශ්‍ය වෙනවා. දැන් මේ කතා කරන්නේ එහෙම නෙවෙයි අපි ශේක වශයෙන් ඒ හික්මන වෙලාවක රූපයකට හිත කැඩෙන වෙලාවේ සද්දයකට හිත කැඩෙන වෙලාවේදී ඒ එක අරමුණක ඉඳලා අනික් අරමුණට මාරු වෙනකොට ඒ ඒ දින කෙලස් රහිත මධ්‍යම උපේක්ෂක අරමුණෙන් හිත බොහොම ආසාවෙන් රූප සද්දවලට කැරෙනවා. කැඩනකොටම තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්න තියෙන නිසා ඒ බණව උපදෙස් ලැබුවා වූ ආර්ය ශ්‍රාවක නැත්නම් ආර්ය වෙන්න හදන කෙනා ඒක වෙන යාන්ත්‍රණය දැක ගන්න අදහස. කොහොමද මේ නික්ලේශී වූ පයත බීමේ අරමුණේ ඉඳලා මේ කෙලෙස් වල ආශ්‍රව ධර්ම ගලන අනුශේධ ධර්ම ගලන අරමුණට කොහොමද හිත ගන්න මේක මගේ මනාපෙද නැත්නම් රූපය ඇවිල්ලා මගේ ඇඟේ හැප්පුණාද එහෙම නැත්නම් කොහොමද මේක වෙන්නේ උනොත් වෙන්නේ පාඩුවක් මම මේ කතා කරන්නේ සක්මන් වාතාවරණ නැත්නම් පරියංක වාතාවරණ උනෙක් වෙන්නේ පාඩුවක් කියලා බලන්න හිටියොත් ඒ පුදුරට යාන්ත්‍රණය දැනගන්න පුළුවන් නම් ඒකට කියන්නේ දිත්තේ දිත්ත මන්තන් දුතු දේ දුතු මතින් නතර කරන්න ගන්න උත්සාහය මේකම පාරසති මහරතන් වහන්සේ සඳහන් කළා තියෙනවා චක්කු මාස යථාන්‍දෝ කිය. ඇස්සැත්තේ නමුත් අන්ධෙක් වගේ ඒ දකින්න දෙයට ප්‍රතික්‍රියා කරන්න එපා, දකින්න දේ මගේ කියා ගන්න එපා, දකින්න දේ අල්ලන්න එපා. ඒ වෙනුවට අල්ලන දෙයක් අපිට තියෙනවා. මොකද්ද? සක්මන් කරනවා වම දකුණ අල්ලන. පරියන්කේදී රූප වෙනවනම් මොන කරපස්තානේ අල්ලන. ඒ ලේසියට පහසුව නෙමෙයි මේක එපා වෙලා තියෙන රූප කර්මත්තන් එපා වෙලා තියෙන. ඒ නිසායි හිත මේ වල්මත් වෙන්න හදන්නේ. ආන්නේ වල්මත් වීම තුල ආශ්‍රව ධර්ම වැඩ කරනවා. අනුචේ ධර්ම වැඩ කරනවා. තණ්හා මාන කුටි වැඩ කරනවා. ආග දෝෂ මොහ වැඩ කරනවා. අන්න ඒ හොරකම සිද්ධ වෙද්දිම රහස්සොත්තුකාරයෙක් ඇවිල්ලා හොරා දිහා බලා ඉන්නවා වගේ නැත්නම් අද විතරක් හම්බෙන් කරන හොරකමද නැත්නම් දිගටම හොරෙක්ද කියලා අල්ලන්ඩ හොරකම වෙලාවේදී පහසොත්තුකාරයා යුනිෆෝම් එක ගහගෙන ඉන්නේ නැහැ. හොරා අල්ලන්නෙත් නැහැ. හොරාට ඒ දේ සම්පූර්ණයෙන්ම කරන්න ඇරලා බුදු සාක්ෂියක් ගන්න එක විතරයි. එයා ඊගාවට කරන්නේ අනිත් දවසෙත් මේ හොරා මේ තැනටම ඇවිල්ලා හෝ වෙන තැන කියලා හොරකම් කරනවාද කියලා හොරා පිටිපස්සෙන් ගමන් කරලා දැනගන්නවා මිසක්කා රහස්සුත්තු සේවා වින්න එක්කනට යුනිෆෝම් අදින්න බෑ. ඇන්දත් රාජකාරී වෙන්නේ. දැන් එයා ඊගාට මොකද කරන්නේ? පළාතේ පොලිසියට ගිහිල්ලා කියනවා මෙන්න මේ හොරකම් මට වාර්තා වෙලා තිබුණා. මම බලන් හිටියා මෙන්න මෙහෙම අහවලෙක් කරනවා. ඔබතුමන්ලට පුළුවන් ද මේ වෙලාවේ සිවිල් රාජකාරී වශයෙන් කිට්ටුවක ඉන්න මම පුද්ගලයා එනකොට මම ඉඟි කරන්න මම සාකිකාරයක් වෙන්න ඔයගොල්ලෝ අත්පනා අපිට ලේ පිට අල්ලන්නේ කරනකොටම අල්ලන්නේ අන්නේ වගේ තමයි මූල මධ්‍යස්ථ අරමුණක් දීලා හිත භාවනා කරන ගම හොරෙකුට ඇවිල්ලා අපේ හිතට රාගය පැල කරලා යන්න ද්වේෂය පැල කරලා යන්න මෝහය පැල කරලා යන්න අවස්ථාවල් තියෙනවා ඒ වෙලාවේදී හොරා ඇවිල්ලා ඒ වැඩේ කරලා යනකොට අපිට බිම් බොම්බයක් තියලා යනවා කිය. එහෙම නැත්නම් පාර්සල් බොම්බයක් තියලා යනවා කියලා. කියලා යනකොට ඒක දිහා බලාගෙන බෝම්බ නිෂ්ක්‍රියංශයට විතරයි පුළුවන් බලාගෙන නිකන්. අනිකොල බයයි. අනිකොල බෝම්බේට කලබල වෙනවා. නිෂ්ක්‍රියංශය දන්න මේ බෝම්බ හැම එකකම තියෙනවා නිෂ්ක්‍රිය කිරීමේ පුංචි අතුරක්. ඊට පස්සේ බෝම්බ ටිකක් කියන්නේ අකට කැලක් විතරයි. ඒ නිසා බුදුහාමුදුරෝ මේ නිෂ්ක්‍රියංශයේ ඉඳලා අපට කියනවා ඔය වැඩි කලබල වෙන්න එපා. පොලිස් කාර්යයක් වගේ යුනිෆෝම් ඇඳලා කටයුතු කරන්න එපා. ඔය දිහා බලාගෙන ඉන්න කොහොමද මේ රාගය ඇවිල්ලා තැම්පත් වෙන, ද්වේෂය ඇවිල්ලා තැම්පත් වෙන, මෝහය ඇවිල්ලා තැම්පත් වෙන නිසා ඇස්සත්තේ නමුත් අන්ධේ කුසේ බලන්නේ. ඒ වගේම දිත්තේ දිට මතන් දුටු දේ දුටු මතින් නැත කරන්නේ. මේක එච්චර ලේසි වැඩක් නෙවෙයි. කොහොමම මාරි මොකද හේතුව අපි හිතන්නේ හොඳ ඇස් තියෙනවා හොඳ රූප පේනවා වාසනාවන්තයි. අපිට අම්මල තාත්තත් ඕක තමයි උගන්වන්නේ. ගුරුරුත් උගන්වන්නේ එහෙමයි. චිත්‍රපටි කාර්යතු උගන්වන්නේ ඒකයි. ටෙලිවිෂන් කාර්යතු උගන්වන්නේ ඒකයි. පත්‍ර කාර්යතු උගන්වන්නේ ඕකයි. අපි ගෙනල්ලා පෙන්නන්නම් අනේ වෙලාමදී කියන්න එපා අපි පෙන්නන දේ කොහොම හරි බලන්න. ඉති උදේ ඉඳලා හැන්ද වෙනකන් ඇහවක් කර කර ඉන්න කෙනාට පුළුවන් වෙයිද මේ මධ්‍යස්ත වූ උපේක්ෂක වූ අරමුණේ සිටීමෙන් හිතේ පවතිනා වූ පිසිදු චිත්ත ධාරාව රැක ගන්න අදහසෙන් මේ දැකීමෙන් ඇති වෙන්න පුළුවන් කෙලෙසීම අන්නේ බෝම්බ නිස්කියංශයෙන් බලනා වගේ සර්වචනාංශයේ දකින්න වගේ බලලා මේක ඇති වෙන හැටි දැක ගන්න පුළුවන් නම් බුදු ජානනාථ කියන මිනිස්සු මනසකින් කරන්න පුළුවන් උත්කෘෂ්ඨම සේවාවක් තමයි ඔක. ඒක දැක්කත් ඊගාදාසෙත් අහුව. කතා දෙකක් නැහැ. අසුචි කොටක් දැක්කාම බල්ලෙකුට ඒක නොකා ඉන්න බැරුව. බලුකුණක් දැකපම කබරේකට ඒක නොකා ඉන්න බෑ. උන් ඒකට ඉහඳ මැසට කුණක් දැකපුවාම ඒකට වහන්න නැතුව ඉන්න බැරුව වගේ මේක තියා දැකලා පිළිකුල් කරන්නේ නැතුව මධ්‍යස්ථ හිතින් මේක බලාන ඉන්න එක සර්වචනාංශේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වගේ සූත්‍රවල සඳහන් කරලා තියෙන්නේ චක්කුණා රූපං දුස්වාන නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වාති කරන මේ සංඝසං උතං විරන්තං පජ්ජති පාපක අකුසල ධම්ම සස්ස සංවරාය ආපජ්ජති චක්කුණා රූපං දිස්වා ඇට රූපයක් දකින්න ඒකයි අපිට කරන්න දෙයක් නැහැ. ඇත්ත ගන්න සක්මන් කරනකොට කෙලවට යන රූප පේනවා. චක්ුණා රූපන් දිස්වා දැන් එතකොට ඒ කියන්නේ හිත කැඩිලා. හැබැයි අපි හිතාගමු හිත කැඩෙන බව දන්නවයි කිය. දැන් දකින්න බව දන්න. න නිමිත්තක් ගායෝති ඒ දකින්න දේ නිමිති ගන්න එපයි කිය. න ව්‍යංජනක් ගායෝති. ඒකේ අනුව්‍යංජන ව්‍යංජන වශයෙන් බලන්න එපා. දැන් දැන ගන්න ඕනේ මේ අනතුරේ හිත තියෙන්නේ. න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වාදි කරන මේ තන් අසංගතං විරසන්තදී. යම් ආකාරයකින් අසංගත වූ හිතකින් වාසය කරොත් මට යම් ආකාරයක කුසල් පහළ වෙන්න පුළුවන්ද කියලා සත්ත්ව සංවරය ආපජ්ජති ඒ කුසල් අකුසල් පහළ වීම සිද්ධ වෙන්නේ රූපය ගිජුකමෙන් නිමිති ගන්නා ස්වරූපයෙන් අරමුණු ගන්නා ස්වරූපයෙන් බැලුවොත් තමයි. නමුත් මේ මම බලන්නේ මට තියෙන දැතු දුටුමතින් නතර කරන්නයි නැත්නම් අන්දේ කුසේ බලන්නයි කියලා දැනගත්තොත් ඒ පුද්ගලයා රහ පොලිස් චන්දුන් අඳගත්තේ නැති රහසොත්තු සේවකයෙක් හොරෙක් දිහා බලලා ස්වභාවය හැසිරෙන්න උත්සාහ කරනවා පුළුවන් තරම් කලබල වෙන්නේ නැතුව. මොකද මේ හොරා රට්ට කාපු හොරේ. පොලිස් කාර්යයක් නම් පිහින් හරියන්නේ. ඔත්තු සේවයක් ඉන්න බව දන්නවා ආයෙ එන්නෙත් නැහැ පළාතේ. ආවෙ නැත්නම් හැබැයි රට්ටු කැමති නම් පොලිස් සහස් පොලිසිය කැමති නැහැ. මොකද මේ මිනිස්සයා හරියට මෙච්චර කරගෙන මානව අයිතිකාසම් වලට හානි නොකර ඌ අල්ලන්න නම් එක හොරකමක් බලලා බෑ. දෙක තුන හතරක් බලන්න මේකට පොලිසිය කැමතිත් නෑ, සිවිල් වැසියා කැමතිත් නෑ. අතර හොරා කැමතිත් නෑ. ප්‍රහස් පොලිසිය විතරයි දන්නේ එක පාරකින් දැකලා අල්ලුවොත් ඒ මිනිස්සයා බොරු නිරීක්ෂණයක් වෙන්න පුළුවන්. කාගෙද කේලමක් වෙන්න. එතකොට මේ මිනිස්යාගේ මානවාචි වාස්කම් රැකෙන්නේ නැහැ. නිසා හොරකම නැවත නැවතත් වෙද්දී නැවත නැවතත් පරීක්ෂා කරන එක රහසොත්තු සේවයේ හැටි. ඒ නිසා මේ සතිය වැඩ කරන්නේ රහසොත්තු සේවකෙක් වගේ. පොලිස් කාර්යයක් වගේ කැප්පේ ගහගෙන, පටි ගහගෙන, බැජ් ගහගෙන නෑ. බලාගෙන ඉන්නවා රූපයක් දකපුවාම අපි ඒ රූපේ ඇලෙන හැටි. ඇල්ලෙවල එකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න හැටි. දැන් අපේ උත්සාහය තියෙන්නේ ඉන්දිය සංවරේ තියෙන්නේ රූපේ දැක්කට ඒ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපා. ගන්නකොට දැනගන්න ඕනේ මේ තමයි පටවින් මඤ්ඤය. දිඨින් මඤ්ඤති දිඨ්‍යා මඤ්ඤති දිඨිතෝ මඤ්ඤති දිඨි මේච මඤ්ඤති කියලා කියන්නේ එයි රස කර කර කෙලෙස් උපදවන වගුරුන ආශ්‍රව ධර්ම වැටෙනවා අනුශේත ධර්ම වැටෙනවා. හැබැයි මේ රූපේ ඇවිල්ලා හිතට වදිනකන් ඒ ක්‍රියාවලිය ਸਰවඥාන්සලා දේවදත්තට මට ඒක විදියට සිද්ධ ඒ දැකපු රූපය දැක්කමතින් නැතර කරන බුදු වෙනවා. ඒ මත මේ කෙලෙස් වගුරුවන්න හදන්නේ නිමිති ගැනීමෙන් සහ ව්‍යංජන අනුව්‍යංජන ගැනීම. එහිලා මට කොච්චර කීකරු වෙන්න පුළුවන්. ඉක්මෙන්න පුළුවන්. එහිලා මට කොච්චරක් සීලෙ ප්‍රයෝජන වෙනවා. එහිලා මට සතිය කොච්චර ප්‍රයෝජනක් වෙනවා. ආදි වශයෙන් මෙන්න මේ ක්‍රියාව කරන කරට අපි කියනවා ආර්ය පරිශ්‍රණය කරනවා. අපි කියන යෝගාවචරය. අපි කියන සම්බ්‍රහ්මචාරින් වහන්සේනමක් කියලා. පුතුමාකාර අමාරු සේවාවක ඉඳලා මොකද ඒ පුද්දලට එයා ගැහෙන්වත් නෑ තරම. ඒක පොඩ්ඩක්ම පහු වෙනකොට කන බලාගෙන ඉන්නවා ඒකෙන් රූප නිමිති ගන්න. මේ ඔක්කොටම වාංගු කරන්න අපිට අලවංගුවක් වගේ තියෙන මූල කර්මස්ථානේ විතරයි. ඉතින් අපි සාරණ ගිහිලා අනේ මාව බේරගන්න කියලා ඒ බලන බව දැක්කා නම් නිමිති අනුයන්ජන ගැනීම වෙනුවට මූල කර්මස්ථානට ගිහිල්ලා යුද්ධදී පෙරදිලා පරාද යන්න බැන්න බංකරයකට හිඳ ගන්න යෝගා දෙබලෙක් වාගේ මූල කර්මස්ථානේ සරණ හොයන. මොකද ඒකෙදි මේ රාග දෝෂ මොහොනේ හරියට වෙන්නේ උපේක්ෂා විතරයි. මේක හොඳට දැක්කොත් ඒ කියන්නේ රූප කොච්චර ලෝකේ තිබුණත් ඒ රූප ගේධයෙන් යුක්ත රසයෙන් යුක්ත ව්‍යංජන අනුව්‍යංජන ගැනීමෙදී අන්නේ අපි වගුරුවන ආශ්‍රව ධර්මේ අනුසේ ධර්ම මතින් තමයි රාග දෝෂ මොහ කුප්පෙන්නේ අවිශ්යෙන්නේ රූපය රූපේ වශයෙන් රාගෙ රූපේ දැකලා ඒ විෂයෙහි අපි දක්වන ආකල්ප රුචි අර්ථිකම් පෞරුෂත්වය නිමිති ගැනීම ව්‍යංජන අනුව්‍යංජන ගැනීම මතින් අපි දන්නේම නැතුව රාග රක්තව තෙත් වෙනවා රාග අරමුණ. එතකොට බැලුවොත් මේ චක්කු ඉන්ද්‍රියට ප්‍රසාදයට රූපාරම්මණයක් වැඩිම බාහිර ආරම්මණයක් ඇවිල්ලා ద్వාරයේ හැපීම. පිටින් ඇතුළට එන. මේකේනම් රාගේ තියෙන අපිට කියන්න පුළුවන් මේ රූපේ නැති කරන්න. රූපේ ඔක්කොම ශිෂ්ට සම්පන්න කරන්න ඕන. මනුෂ්‍යයන දියුණු වෙන්න නම්. නිවන් දකින්නට. නම් සරුවත්නන්ත කියනවා එවැනි රාගකින් ද්වේෂකින් මොහකින් තොරේ රූපේට හිතෙන් තමයි වගුරුවන්නේ ආශ්‍රවංශයේ ධර්මයේ නිමිති අනුව්‍යංජන ගැටීම. එතකොට කෙලෙසීම සිදුවෙන්නේ පිටින් ඇතුළට එන එකෙන් නෙවෙයි ඇතුළෙන් පිටට යන්නේ. ඒ මේක ඇත්තටම යේසුස් වහන්සේ කියපු කතාවක්. දවසක් එතුමා ඒ අරාබේ යුදෙව් නීතිය හැටියට බත් කණ්ඩ ඉස්සලා අතෝ දන්න ඕනේ නමුත් අරාබියේ වතුර නැති නිසා එක්ක අත පියන්න ඕන නැත්නම් දූවිලි නැති වැල්ලේ හරි අත අත පියන්න ඕනලු ඒකේ චාරිත්‍රාක් අපේ මේ බෞද්ධයන් අතර කියනවා සංඝයා වහන්සේනමක් වෙනකොට කකුල් දෙක හොරලා පිළිගන්න ගත්තා. ඒ වගේ. ඉතින් දවසක් යේසුස් වහන්සේ ඒ අපොස්තල දුරුත් එක්ක කෑම ගන්නකොට එimhe අත ගොඩන්නේ කෝ කෑවට පස්සේ එක්කෙනෙක් චෝදනා කරලා කියනවා කෙලෙසුණා. ඔය ගත්ත දේ කෙලෙසුණා අතෝදලා නැහැ. ඒක යේසුස් වහන්සේ කියනවා මිනිස්සෙක් කෙලෙසෙන්නේ පිටින් ඇතුළට එන දේ නෙවෙයි ඇතුළෙන් පිටට යන වචන කතා කරනකොට පරිස්සම් වෙලා කතා කරන්න. කටෙන් ඇතුළට යන දේෙන් කෙලසෙනට වැඩිය ඒක කියලා දෙන්න ගිහිල්ලා ඔබතුමයි කෙලසුනේ. මේ වචන කතා කරන්නේ පරිස්සම්. ඒකමයි කියන්න තියෙන්නේ. ලෝකයෙන් අපි කෙලසෙනවා කියලා අපි ලෝකේ ශිෂ්ටාචාරය කරන්නේ. ගියාට අපේ ඇතුලේ තියෙන පාහර ගතිය, කෙලෙස් වගුරුණ ගතිය, ආශ්‍රව ධර්ම ටික, නොසන්ඩාල නොපනත්කම්, දහපතුරාකම් දකින්න නැතුව ලෝකෙ මට්ටම් කරන්න ආවේ. සර්වඥාන්සේ කියන්නේ ලෝකෙ මට්ටම් කරන්න ඕන නිසා තමයි අපිට බාහන මධ්‍යස්ථානට යන්න කියන්නේ. අරණ්‍යයකට යන්න කියන ගහක් වලට යන්න කියන අතර ආගන් ආධුනිකයා ඕම ඔද්දල් හිතකින් පටන් ගන්න නිසා. මොකද මේක ඇතුලේ හැමදාම ඉන්න බෑ. මේක ඇතුලේ අපි හිතක් හදාගන්න ඕනේ. අකුණක් ගන්නකොට ආකාශයේ තියෙන වලාකුළු වල තියෙන ප්‍රෝටෝන ධාරාව පොළොට වෙනවද? පොළවෙන් ඉහළට යන නියුට්‍රෝන ධාරාවකින් නිසා දකුණ වදින්නේ. මුදුවට දකුණ ගැන ගන්න කට්ටි දන්නවා පොළොවෙන් උඩට යන සර්ජ් එක තමයි බරන්නේ. උඩින් උත් පල්ලෙහාට එනවා ආක්‍ර ඉලෙක්ට්‍රෝන මේ ආරෝපණ ධාරාව. මුත් හැම තැනටම වදින්නේ. මෙහෙන් ගිහිල්ලා ඉල්ලගන්න එක නාට තමයි වදින්නේ. ඒක නිසා මේ උපකරණ පිච්චෙන්නේ උඩින් එන එකෙන් නෙවෙයි. ඒකේ සර්ජ් එක කියන්නේ නියුට්‍රල් එකදී. ඉතින් ඒ නිසා අකුණු ගන්නායක දානකොට දාන්නේ අකුණු වෙන්න ඉස්සර වෙලා. ඒකෙන් කරන්නට පොළවෙන් එන සර්ච් එක පොළවෙන් මතුවෙන ඒ ධාරාව දුර්වල කරලා. ඒ නිසා බුදුහාම කියනවා ඔබ ඇතුලෙන් කෝක දැක්කත් ධාරාවක් එළියට පයින්නවා. ඒක වැඩි වෙනව නිමිති ගත්තොත්, ඒක වැඩි වෙනව ව්‍යංජන ගත්තොත් ඒක නිසා චක්කුණ අරූපන් දිස්වා න නිමිත්තක් ගායෝ තින ව්‍යංජනක් ගායෝ. යත්වාදි කරන මේ තන් අසංගතම් විරන්ත යම් ආකාරයකින් ඔබ අසංගතව හිතුවොත් මතුවෙන්න පුළුවන් පාප කකුසල ධර්ම කෙරෙහි සැලසම් සිද්ධයක් වෙනවා. ඉක්මිය. එතකොට පේනවා පිටතට අපි ආරෝපණය කරන දේ මතින් තමයි කෙලෙස් පාරෝ. ඒක සාමාන්‍ය චිත්ත විද්‍යා කරන පෙන්නන්නේ චක්කුංච පටිච්ච රූපේ චුප්පති චක්කු විඥාන. ඇහැට රූපයක් වර්ධාන චක්කු විඥානේ පාරෝ. කින්න සංගති පාස්සෝ. ඇහත් ඇරිලා නා. රූපයක් දිගින් දිගටම පේනවා නා. හිතත් අර ඇහිම ව්‍යාවෘත වෙනන වෙලා තියෙනවා මේ ස්පර්ශය සිද්ධ වෙනවා. පස්සපච්චා වේදන. ස්පර්ශය නිසා අපි විඳීමක් ලබනවා මේ කණින් නෙවෙයි නාසයෙන් මේ කහ මේ මේ රතු කියලා. විතෙන්ට එනකම්ම චිත්ත වේදී බුදු. කෙලස් නෑ බුදුහාමරන්ටයි දේවදත්තරයි තම්බි මිනිස්යාටයි කතෝලිකයටයි අපටයි සියල්ලටම චිත්ත වේදී ඔතෙන් සමානයි. යං වේදේති සංජානනා. අන්නේ විඳින තැන ඉඳලා තමයි අපි ඒක හඳුනාගන්නේ නිමිති ගැනීමෙන් සහ අනුව්‍යඤ්ජන ගැනීම. ඔතනදී තමයි අපේ රුචිකත්වය අපේ මන අපේ අපේ කෙලස් අපේ ආශ්‍රව ධර්මේ අපේ අනුශේ ධර්ම ඔකට වගුරුවන. එතන ඉඳලාම දෙන්නේ රූප දැක්කට ඔතනින් එහාට දෙකක්. ඔතෙන් නම් අපිට අහුවෙන්නේ නැහැ ඔතනින් එහාට තමයි අපිට අදාළ වෙන්නේ. අදාළ වෙන්නේ කොහමද? අපි ඒකට කේක් එකක් හදලා අයිසින් දානවා වගේ. ඔය දානවා ආලවට්ටම් මත. ඉතින් කවදාකවත් ඒ රාසාවින්තෝ රූප බලන කෙනාට හිතා ගන්න කොහොමකුත් නැහැ බලන්නත් බෑ වලට අහුවෙන්නේ නැහැ. ඒකයි මම කියේ සූත්‍රේ වැඩි හරියක් කතා කරලා තියෙන්නේ එහෙම අන්ධ පුත්ත්ජනයා ගැන. නමුත් සරුවචනද පෙන්වලා දෙන්නේ අන්ධ පුත්ත්ජනයා අහු වෙන අහුවිල්ලේදී ඒ මනසේ ආ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම නඩු දාන්නේ රූපෙට. මෙයා තමයි මට රාගය පහළ මෙයා තමයි මට ද්වේෂය පහළ කරගෙන නඩු කාර්යයක් බොහොම වැදගත් ආට පොත බලක <laughs> නම් මේක අල්ලලා මරන්න ඕනේ කිය. අර මනුස්සය ඉල්ලපන්. ඕකනේ කැකිල්ල රජු කෙරෙන්නේ. නමුත් මේ බලප මිනිස්යාගේ තියෙන තකතිරුකම නිසා රාගරක්ත ගතිය නිසා ද්වේෂෙන් දෝෂිත ගතිය නිසා මේ දකින්න ඕනෙම දෙයකට රාගය ආරෝපණය වෙන්නේ කියන එකයි බුදුහාමුදුරුවෝ නිසද්දව බණ කියන්නේ. ඉතින් ඒක කාටවත් ඇහෙන්නේ නැහැ. අහන්න ඕනේ නැහැ මොකද මොකද දෙන රූප බලන්නයි ආසාව තියෙන්නේ. නමුත් බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ නැත්නම් හික්මෙන්නා කියලා කියන්නේ සංසාරනික කාල කාල කාල ඇති වෙලා බය ඇති වෙලා අනේ කොහොමද මේ සරුවචනාංශෙ මිදුනේ කොහොමද සරුවචනාංශෙ මුදවන්නේ මුක්තෝහං මොත ඉස්සාමි බුද්ධෝහං බෝත ඉස්සාමි ඉන්නෝහං තාර ඉස්සාමි කියලා ගේ සාන්තිනායකයන් වහන්සේ මිදිලා අපිව මුදවන්නේ කොහොමද කියනකොට බුදුහන්සේ අධ්‍යයතමත් දාලා කියනවා රූපයක් දකිනකොටම නිමිති ගත්තොත් ව්‍යංජන ගත්තොත් මතක තියාගන්න නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවක් එක පාර වෙනවා අනිමිත්තයි සප්පටිකයි අන්නේක අනිමිත්ත අපටික වෙන්න නම් රූපයත් එක්ක ගැටෙන්න යන්න එපා රූප සංඥාව ගැන පොඩක් පරිස්සම් රූප නැති කරන්න හදනවා කියන එක තමයි පොළොව මට්ටම් කරට හදනවා. මේ ලෝකේ මේ අසභ්‍ය නැති සභ්‍ය එකක් කරන්නේ. නමුත් රූපයෙන් ගන්න සංඥාව රූපයෙන් සම්පූර්ණ විනය පොත්පතයක්. අපි මේ හිතාගෙන හිටපු දේවල් අනුව තමයි දක්න දක්නදී අපි නම් වනම් දෙන්නේ අගයන් ආඩම්බරම් තියෙන්නේ. ඒ නිසා අපි මේ භාවනාදි කරන්නේ රූප සංඥාව පිළිබඳව මුදේ අවදීන් ඉන රූප සංඥා කියලා කියන්නේ ඇතුලෙන් පිටට වක් කරන දෙයක්. රූපය කියලා කියන්නේ ඇතුලෙන් පිටතට පිටින් ඇතුලට එන එකක්. මේ දෙක ගැටිච්ච තැන තමයි යං වේදේ සං සංජානාති යං සංජානාති සං විතක්කේති යං විතක්කේති සං පපංචේති යම් පපංචේති විතක්ක පපංච සංඥා සංකා සමුදාචරಂತಿ ඊට පස්සේ මනුස්සය අසරණයි කරන දෙයක් නැති ඒක දිගට බැල්ලියක් පිටිපස්සේ බැල්ලි කපු කෙනෙක් බිම යන බල්ලු වගේ ඕක දිගට යනවා බල්ලට ගහලා වැඩකුත් නැහැ, බැල්ලිට ගහලා වැඩකුත් නැහැ. ඒ රසායනිකේ හැටි එහෙම තමයි. නමුත් යෝගාවචරයා උත්සාහ කරලා බලනවා ඒ බලන දේත් මා රූපං මඤ්ඤති නැත්නම් දිට්ඨිං මඤ්ඤති දිට්ඨියා මඤ්ඤති දිට්ඨිතෝ මඤ්ඤති දිට්ඨිම් මේති මඤ්ඤති කියලා හින්නතු වෙලා මත් වෙලා ගිලී ගන්න එක තමයි පුතක් වෙන ගතිය මට පුළුවන් ද දිත්තේ දිත්ත මත්තන් දුක්ඛේ දුතු මතින් අතර දැකලා අන්දේ වාගේ රූප තියා බලන්න පුළුවන් ද කියන එක කවදාකවත් හිතන්න කාටද පටවන්න පුළුවන් ද කියලා. මෙහෙම බලපං කරන්න බෑ. නිසා සරුවචනාංශේ කවදාකවත් එහෙම පැටවිල්ලක් පුංචි රාහුල හම්තුරන්ට කෙරුවේ නෑ. බණ කිව්වා උද්දෙත් කිව්වා රාහුල වාද සූත්‍රය හැන්දාවටත් ගිහලා කිව්වා අම්බලට්ටික රාහුල වාදේ කිව්වා කියලා කියලා කියලා කියලා රාහුල හාමුදුරන්ට මේතු ගන්නවා රූපයක් බලනකොට රාහුල උඹම බේරියම් මට කරන්නේ සද්දයක් අහනකොට රාහුල උඹම බේරියම් මට කරන්නේ. ඒ නිසා මතක නැහැ හරියට වචනේ පටිසංකා යෝනිසෝ වගේ වචනයක් පාවිච්චි කරලා කියනවා අපච්ච වෙක්කිත්තා. පච්ච වෙක්කිත්තා පච්ච වෙක්කිත්තා රාහුල පසිතබ්බ. පච්ච වෙක්කිත්තා පච්ච වෙක්කිත්තා සෝතබ්බ. මිනේ කරමින් මිනේ කරමින් බලපන්. මිනේ කරමින් මිනේ කරමින් අහපන්. මිනේ කරමින් මිනේ කරමින් කතා කරපන්. එහෙම නැත්නම් යත්වාදිකරණ මේ තං අසංගතං විහෙරන්තං යම් ආකාරයකින් අසංගතෝ හිතවා වූ කෙනෙකුට පහළ වෙන්න පුළුවන් අකුසල ධර්ම දෝරේ ගල්. ගැලුවට පස්සේ මේකේ තියෙන භයානකම තමයි රූපෙට බයි. ශබ්දෙට බයි. ගන්ධයට බයි. මේ මනුස්සයා තමයි මට රාගය ඇති කෙරුවේ. මේ මනුස්සයා තමයි මට ද්වේෂය ඇති කෙරුවේ. මේ සද්දය තමයි මට ද්වේෂය ඇති කෙරුවේ. කියලා ඒවට බයි. නමුත් අර මට මතකයි එකපාරක් ඒ සාකච්ඡාවකදී එක මාත්‍යෙක් කට්ටියක් කතා කරලා කිව්වා අද තියෙන ටෙලිවිෂන් වල තියෙන දේවල් බොහොම අසභ්‍යයි. බොහොම අසංවරයි. ඒක නිසා දරුවෝ හදාගන්න විදියක් නැහැ. තරුණ වයස් කට්ටිය හදාගන්න විදියක් නැහැ. ඉතින් ඒ ටෙලිවිෂන් වල කට්ටිය හිටියා. ඒ සදාචාර මහත්තුරු හිටියා. ඒක මහත්තයෙ කිව්වා ටෙලිවිෂන් එකේ ස්විච් එකක් තියෙනවා. ඕෆ් කළා ඊට පස්සේ ආවිල්ලා බලපන්න බෑනේ. කවුද ඕෆ් කරන්නේ නැතුව ඕක ඕන් කරලා බතු ගෙවාගෙන ලයිට් බිල ගෙවන්නේ ටෙලිවිෂන් කාරෝ? කවුද ඕක දාප්පුවේදී ගෙදරගෙන අටව ගත්තේ ගේ ඉස්සරහා? ඒකලෙල දැන් මේකෙන් කුණු හරප පේනවා කිව්වට පස්සේ කාටවත් කුණු හරප කතා කරන්නේ. මේ සූච්ච කට්ටිය. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය ලෝකෙ කොච්චර මායම් පාගෙන ආවත් 18 මායම් ඕ 64 උඹලගේ සූච්ච කට්ටියනවා. පටන් ගන්නකොට නම් සූච්ච එක ඕෆ් කරනකොට අපම ආවේ. එතකොට අතු කියන ප්‍රමාදේ කියලා. අප්‍රමාදීව ඕෆ් කරපම ඔකට කියනවා යෝධමනසිකාරය කියලා. ඒකවල තේනවා ඉන්නකොටම ඕෆ් කරන එක තමයි කියන්නේ දිත්තේ දිට්ට මට්ටම්. එහෙම නැත්නම් දකින්නකොටම හට අරගෙන බලන්න හිටියට දකින්නෙක් නෙවෙයි. අන්දෙක් වගේ බලන්නේ. ඉතින් මේක ලෝකේ දකින්නෙම නෝන්ජල්කමක් කියලා. දකින්නෙම බය අඩුකමක් කියලා කියන්නේ. රසකාමීච්චක් නැතිකම කියලා. රස හඳුනන්නේ නැතිකම කියලා. බුදුහාමුදුරුවෝ අරස රසෝ කියලා බුදුහාමුදුරුවෝ බැලලා තියෙනවා. අජගුච්ඡෝ කියලා බැනලා තියෙනවා. අකිරිය වාදෝ කියලා බැනලා තියෙනවා. මුත් මේ ලිච්ඡර රසකාමී සඳහා ලෝකයේ යද්දි මේ බුදුහාමුදුරු දේශනා කරනවා රූපයක් දැකලා දැකුමකින් නතරයි. එහෙම නැත්නම් අන්ධෙක් වගේ බලන්න. මේ බලන්න කියන්නේ වෙන මොනක්වත් නෙවෙයි. රූපේ නෙවෙයි බැලීම කියන එක දැක ගන්න. බලනවා කියන්නේ යාන්ත්‍රණය දැක ගන්න. අපි චිත්‍රපටිය බලන වෙනකොට ප්‍රොජෙක්ටර් එකේ ගලවලා පෙන්නකොට හරි මැජික් තියෙනවා. ඒක පෙන්වන්නේ භෞතික විද්‍යාව ගණන පන්තියේ. ඒකේ පෙන්නනවා මේ දිගට කරන ආලෝක කදම්බයක් ඉස්සරහා. ඒ සෙලෝ ටේප් එකක් දුවනකොට මේ ඇති වෙන විකාරය තුලින් tiraye මිනිස්සුවම වෙන්නේ. ඉෂ්ටි පුරුෂයන් මතුවලා අපේ මාත්‍යාසා ප්‍රේම මාත්‍යාත්මල් කාක් වටේ කැර කරු ප්‍රේම කරනවා. නමුත් අර ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ ආලෝක ධාරාවේ මොනම ප්‍රේමයක්වත් නැහැ. කොල්ලක් නැහැ, කෙල්ලක් නැහැ, දොස්ත්‍යක් නැහැ, මල් ගහක් නැහැ. තීනර ඉතාම තුනී සෙලෝ ටේප් එකේ. මේක හරහා ගියාට පස්සේ අපි විසිල් ගහගා රණ්ඩු කර කර හිතපරි වන්නේ නැහැ. දැන් බ්‍රහ්මවංශෝ කියන එක දාසකේ ස්වාමීන් වහන්සේ නියෝජනයකදී මෙක්සිකෝට ගියාලු දවසක් මොකද්ද එකට. ගියාට පස්සේ බලනකොට ඒ චිත්‍රපටි ශාලාවේ තිරේට තියෙන කොන්ක්‍රීට් බිත්තියක්. සාමාන්‍ය කොන්ක්‍රීට් පිටියට අල්ලන්නේ නැහැ කුපුරු වහනවා. ඒ නිසා රිදීතරයක් තියෙන රෙද්දක් තියෙන රෙද්ද ආලෝක වැඩිලා පත් වෙලා උලන් වගේ තනකලා. නමුත් මේකේ බෙල් කඩාවත් නැතුව කොන්ක්‍රීට් පිටියක්. ඊට පස්සේ මේ මනුස්සයා ගිහිල්ලා අහලා තියෙනවා චිත්‍රපට ශාලාව හදපතන ඇයි ඒකවලු බේරන්න බෑ කියලා මේකේ ඉන්නේ කව්බොයිස්ලා මොනවාරි වැරද්දක් වෙච්ච ගමන් පිස්සුලාගෙන මේකට වෙඩි තියෙනවා. ඉරේට. ඉතින් කොච්චර දිර දැම්මත් නැස්ති වෙනවා. දැන් කොන්ක්‍රීට් බීට් එක දැම්මට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඒ තරම්ම රස විඳිනවා මේ චිත්‍රපටිය. දන්නේ නැහැ මේ වේිනේ චිත්‍රපටියක් ඒක මේ කැමරාවෙන් අටවලා ගත්ත එක ප්‍රොජෙක්ට් එකෙන් ආපයක් එක. ඔය දෙල්ලම නීති අපිත් කරන්නේ. ඉතින් අපි හිතන කොන්ක්‍රීට් බිත්ති දාපම චිත්‍රපට ශාලාව දීර්ඝ කාලින් යනවා. ඉතින් අපි ඔක්කොම කොන්ක්‍රීට් කරනවා. ඒකට මම අර තව හාමුදුරු නමක් කියනවා. චිත්‍රපට ශාලාවට ගිහලා චිත්‍රපටේ බලනකොට ඒ චිත්‍රපටියේ තිරයේ දිග විශාල දියලක් කරනවා පෙන්නුවාට තිරේ පෙඟෙනවාද කියලා. දිග ගින්දරක් ලැබුගින්නක් පෙන්වන්නට ඉච්චෙන්නේ. ඒ වගේ තමයි අපේ හිතේ කොච්චර කෙලෙස් ආවත් හිත නැවත සකස් කිරීමේ ශක්තියට බිඳුවක්වත් හරියන්නේ. මනුස්සයෙකුට මොකක්වත් වෙන්නේ මේකේ රාග රක්ත වෙලා ධාරාවල් ගැලුවත් හිතට මොකක්වත් දෙන්නේ. මේ හිත කියන්නේ තිරයක් විතරයි. ඕකෝ එක එක නාඩකම් ඇවිල්ලා ඇති වෙලා යනවා. අන්න ඒකෙන් මම නෙවෙයි කියලා, මගේ නෙවෙයි කියලා, මගේ ආත්මෙ නෙවෙයි කියලා බලන්න හැබැයි චේතනාව නැති වෙන්නේ. චේතනාව සහිතව මේකට දාගත්තා නම් ඉතින් අපිට කනකාටු වෙන්න වෙනවා. කොච්චර චේතනා රහිතව අපි ඉඳ හැදුවත් මේක රාග පහළ වෙනවා. ද්වේෂ පහළ වෙනවා. මොහොත පහළ වෙනවා. කායික වාසියන් කියන්නේ නැත්නම් දුක්ජනේ කියන්නේ. මේක මගේ. මේක මගේ द्वේෂය. මේ මං වගේ කෙනෙකුට මේක ගැළපෙන්නේ නැච්චි. මට තරම් වෙන්නේ නැහැ කියලා. අර द्वේෂයට द्वේෂ කරනකොට තමයි මිනිහා අමාරු වෙන්නේ. රාගයට द्वේෂ කරනකොට තමයි නැත්තම් රාග කරනකොට තමයි රාගය අපිට කරදර කරන්නේ. භාවනම් බලයක්. මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි අහසේ බලාකුළු ගියාට අහස කෙලෙදෙනවනේ. පිටපත්තාලාවක යැලක් කරනට තිරෙපින්ගෙනවනේ. ඉන්ද්‍රා පෙන්නුවට තිරෙපින්ගෙනවනේ. ඉතින් මේක කෝකටද අපේ ආදිවාසිකම් කියන්නේ. පුතඥයෙක් නුපුහුණු මනස හැම වෙලාවෙදීම මේක නිමිති ව්‍යංජන අරගෙන චි මං වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියලා අන්නර වෙන පශ්චාත්තාපය තමයි බරපතල නිවරණයක් වෙන්නේ. සර්වඥාන්සේ සඳහන් කරන උන්වහන්සේ වීචිව වරපතක ආශය කරදී උන්වහන්සේ නිකාන් ඉන්නකොට පරිවිතක්යක් පහළ වෙනවා. මේ ලෝකේ ඉන්න රජවරු අනේ මේ තරම් අසාධාරණ විදිහට බදු ගන්න නැත්නම් මේ ධනය සමාජයේ විදුලා ගියොත් કોઈ සතාශීපාවටත් ඛණ්ඩ ටිකක් හම් වෙයි. මිනිස්සුන්ට මේක සමසිත ගන්න පුළුවන් මේ ලෝකේ වස්තු නැතිකම නෙමෙයි තියෙන්නේ. විසුම බෙදී යෑමනේ අනේ රජ්ජුරෝ ධාර්මික වෙනවනම් කියලා. කියනකොට මාරමසින ඇවිල්ලා ගෙවලු තමයි මං ගිහි ගිය අතරින් දෙපයි කිව්වේ හිටියනම් රජ වෙනවනේ. ඉඳලි වල කරන්න තිබුණානේ රාජ්‍ය බෞද්ධ කරන්න තිබුණානේ. බෞද්ධ රාජ්‍යයක් පිටවගත්තම මාතත් අමතකමක් ගන්න තිබුණානේ. අපි දෙන දැන්ුණත් කරමු දැන්ුණත් පුළුවන් කිව්වා. බුදුහාමුදුරුවෝ බලලා කවුරුම ඇවිල්ලා ජැකට් ගහන්න ගන්න. මාරමස්. බුදුහාමුදුරන්වත් මෙහෙම පරිවිතක් පහළ වුණා නම් භාවනා කරන අපට හිතවිලි පහළ වෙනවා කියලා අපි කනගාටු වෙන්න වටිනවා. උන්වහන්සේ කලේ ඒ තමන් පොඩි ඉඩක් දුන්නා. අනේ ලෝකේ වස්තුව සමබර විසිරී යනවනම් සජ්ජුරෝ ධර්ම කරන හොඳයි කියන කියනකොටම මාර්යා පිටපස්සේ. බුදුජනනාංශ ඊට පස්සේ හිතවිලි ගනවම කරන මාර්ග රටවල තව පාපී මාර්ග. සෝ පාපි මායයි කියලා මායя හඳුන ගන්නකොටම මායя එතන තතේව අන්තර ධාතේ. එයාට ඉන්න බෑ එතන. ඒක නිසා අපිට රූපයක් දැකලා ආසාව පහළ වෙන්න පුළුවන්. ඒක මාර බලවේග තමයි. මේක ආසාව කියලා දන්නවනේ. ඒ දැක්ක පමණින් ආසාවට වසන්න බෑ. ඔය ඩ්‍රැකියුලා ෆිල්ම් වල පෙන්නනවා. ඒ ඩ්‍රැකියුලාට ආලෝකයේ දැක්කොත් මොනම තාලකින්වත් වසන්න බෑ. එයාගේ ශ්‍රී ලංකාරකම් තියෙන්නේ අඳුරේ තමයි. ඒක ආගම් වැඩ නිසා කුරුස දකින්න බෑ. ඒ වගේම බාලපන්තිවල අපිට උගන්වන දෙයක් තමයි ලෝකෙ මොනම විස බීජයක් තිබ්බත් අංගල ඇතුලේ තියාගත්තොත් වැවෙනවා ඉරේ ඉර දාපු ගමන් මැරෙනවා. ඉර එළිය විතර ලෝකේ විස බීජ නැසන ලාභ වූ සක්‍රිය වූ වෙන මොනම වස්තුවක්වත්. ඒකේ ප්‍රකාශ ශක්තිය කියලා විස බීජ ප්‍රකාශ කරන්න එළියට දාන්න දාපු ගමන් ඒකේ පැතජනික් රෝගකාරක බැක්ටීරියා තේරෙන්න ඇවිලා මෘතෝපජීවී බැක්ටීරියා විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක කොම්පෝස්ට් වෙනවා. ඔක කුණු මුලක හංගලා තිබ්බොත් එන්න එන්න එන්න එන්න කුණු ගන්න ගන්නවා. විෂ වාතය ඇති කරනවා. දිලීර සහ විෂ බීජ පැවැත්වෙනවා. බුදුසසුනanse කියන්නේ පාප උච්චාරණය කරලා, හෙලි කරලා නිමිති ගන්නකොටම නිමිති ගන්න බව මෙනෙහි කරනවා. ව්‍යංජන ගන්නකොටම ව්‍යංජන ගන්න මෙනෙහි කරනවා. රාගය එනකොටම ආසාව වෙනකොට මේ රූපේ වෙන එකක්, ඇහැ වෙන එකක්, චක්කු විඥාන එකක් මේ ආපු ආසාව ඇතුලෙන් පිටතට යන එක. රූප නිමිත්ත නම් පිටින් ඇතුලට එන එක. ඒක කවදාකවත් නඩු කියන දෙයක් නෙවෙයි. පු탁ඥය කොයි වෙලාවත් ඒකට නඩු කිය මම සුද්ධයි, මම සදාචාරවන්තයි, මගේ හිතින් එහෙම දෙයක් වුණා මට මේක කෙරුවේ අසවලයි කියලා රාගය පිළිබඳව එළියට යනවා. මේ සටන මේ අපහාසු දුෂ්කර සටන මෙහෙවලා දියත් කරපු කෙනා තමයි යෝගාවචරය කියන්නේ. අනුකම්පා කරනවා. යෝගාචර කොච්චර වැරද්දුවත් කොච්චර අසාර්ථක සටනක් කරත් බුදු කෙනෙක් කත්තාකවත් වචනයක් කතා කරන්නේ. උන්වහන්සේ 40 ගණන් වල වගේ අපේ ගණන් නෙවෙයි මම හිතන්නේ. 50 ගණන් වල වගේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන ලෝකයට බණින මිනිස්සු ගැන. ධාම දුකසේ තමන්ගේ වෙලාවක් ගන්න පැත්තකට වෙලා භාවනා කරන මිනිස්සුන්ට ලෝකයා බණින්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි. පොත්පත් ලියවිලා තියෙනවා භාවනා කරන මිනිස්සුන්ට බෑ. ඉතින් ඒ මුල් සටන් කරපු ලොකු සංක ලියලා තියෙනවා අද ලෝකය භාවනා කරන මිනිස්සයාට භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා කියනවා. බුදුන් පවා බෝසත්ත්වයන් පවා රහතන් වහන්සේලා පවා දුර ඉඳලා නමස්කාරය කළ යුතු මේ අමාරු සටනක් කරන මේ යෝගාවචරයට බෞද්ධයි කියන ලෝකේ සලකන්නේ කොහොමද කියලා පිළිච්ච පරික්‍රමකට තරම් අසලකන්නේ ඒක කාගෙන්වත් නම්බුවක් වෙනකන් ඉඳපා. එනවනම් එන්නේ අවනම්බුවක් ඕලාරිකෙක් කියලා කියාවි, නෝන්ජලෙක් කියලා කියාවි, බුබ්බඩෙක් කියලා කියාවි, ආත්මකාමී කියලා කියාවි, තමන්ගේ නිවන ගැන හිතන්නේ කොමනක් කියලා කියාවි. තේරවාදයේ තියෙන බරපතලම චෝදනා ටික ඕකයි. ඒක තමයි මහායානෙ හැදුනේ මහායානෙ කරන්නේ අනුන් නිවන් දක්වන්න හදන්නේ. ඒක හරි ජනප්‍රියයි. තේරවාදී නෑ. තමන්ගේ ඉස්සලා වැඩේ කරගෙන යන්නේ ඒකයි තියෙන්නේ. මේක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ කරලා බලන්න කොච්චර අමාරුද කියලා. නොකර මේක චෝදනා කරන එක නෙවෙයි කියන්නේ කරලා බලන්න ඕන දුෂ්කරයි තාරකවදාකවත් යුග කර්මයේ යෙදෙන මුස්ලිම් මනුස්සයෙකුට අපයි. අමාරු. අමාරු දැනක් තියෙන. මොන මනුස්සකම තියෙනවා තමයි. අපිට තියෙන මේ සියලු ශක්තියින් ක්‍රියාත්මක වෙන්න ඕන. ඔතනයි කිසිම තැනක බාහිරින් අතලට මේකෙන් අපි කෙලෙන්නේ පිටවෙන දේ තමයි තියෙන්නේ. උඩින් එන ආකර්ෂණ ආරෝපණ වලින් නෙවෙයි අකුණු වදින්නේ මේ යටින් යන සර්ජ් එකෙන් තමයි. හැම දෙයකටම තනින් කිරි දෙනකොට අම්මට කවදාකවත් කිරි හරියන්නේ නැහැ කොල්ලක් පොඩි කවුරක්. කිරි වේලේ. පොඩි කවුරන් උරන්න තමයි අම්මට තණ්හා මේ සෙනෙහසයි කිරි එන්නේ. ඒක ලොකු සුන්දරතාවයක්. මේ සුන්දරතාවය තමයි දකින්නයි කියලා කෙරෙන්නේ. අහනවායි කියලා කෙරෙන්නේ. ඉතින් මුතුජානන්සේ සඳහන් කළා කියනවා ඒක දකින්න විතර. ඉතින් මේ දකින්න රූපේ නෙවෙයි. දැකීමේ යාන්ත්‍රණය දැකීම විතර මනරම් වූ අභියෝගශීලී වූ ලක්ෂණ දෙයක් අමාරුයි රූප දකින්න එක අල්ලනට වැඩිය ලේසි සද්ධාහන එක අල්ලන එක ඊට වැඩිය ලේසි ගඳ බලන එක අල්ලන එක ඊට වැඩිය ලේසි රස බලන එක අල්ලන එක ලේසිම දේ තමයි කාය කායනුපස්සනාව පොට්ටබ්බේ නිසා ආධුනිකයර කියනවා ඉස්සල පරියන්කේදී පොට්ටබ්බේ වායු පොට්ටබ්බ ධාතු අල්ලලා පුළුවන් තරම් සද්ද වේදනා හිතුවු අයින් කරලා පුහුණු කරන සත්‍ය සමාජයෙන් අරගෙන සක්මන්ට යනවා. සක්මනේ පොට්ටබ්බය අල්ලන්නේ පය පොළවේ ගැටීම. මෙතන වායු පොට්ටබ්බ දාතු අදන පටවි දාතු. ඊට පස්සේ කොනට යනකොට සක්මනේ හොඳට සමාධිගතව මතක තියාගන්න දැන් යන්නේ අනුකූලදායක තැනකට. ගිහිලා පුළුවන් නම් වාහනේ කෙලින් පාන ගිලා හරස් පාරේ හරවනකොට සිග්නල් දාලා හරියට හරව ගත්තොත් ඇක්සිඩන්ට් නැහැ. මම කියනවා මේ සංදිස්ථාන. සක්මනේ කෙලවරත් ඉරියාපත සංදියක්. අන්නේ සංධියේදී ආපු වේගෙන් හරවන්න යන්න එපා. පිටිපස්සෙන් ආපු වාහන ඇත්තේ. අපි සංඥා කරන්න ඕනේ දැන් අපි හරවන්නයි හදන්නේ වම් අතට හරවන්නේ දකුණු අතට හරවන්නේ කියලා. කෙරුවොත් පස්සේ ආගෙන් අර නැතුව අපිට වේගය අඩු කරන්න වෙනවා. මාර්ගයෙන් යන සැලකිලිමත් වෙන එමීට හරවගත්තොත් අපිට ගමන කරගන්න පුළුවන්. ඒ නිසා සෑම සංදිස්ථානයකදී අරමුණේ ඉඳලා දකින අහන සෑම තැනකදීම එදින්දා වැඩ කරනකොට මතක තියාගන්න ඕනේ හැම තැනකදීම අපේ ජම්ම ගතිමත් වෙනවා ආශ්‍රවමත් වෙනවා ආශ්‍රවමත් වෙනවා අපේ චේතනාව තිබුණත් නැත මේකට තමයි අපි අනුශේධ ධර්ම කියලා කියන්නේ අපේ අඳුනගෙන නැහැ බුදුහාමුදුරුවෝ කියපු නිසා එහෙමයි කියලා හිතලා කටයුතු කළොත් අපිට හැබෑ වෙනසක් ගන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා සීලේ තියෙනවා ඒක සමාධිය තියෙනවා මේ සීල සමාධි තුලින් ගිහිල්ලා මේ විපස්සනාදි මේ කටයුත්ත වෙනකොට මේ කටයුත්ත වීම සඳහා ස්ථී භාවයක් දුසු භාවයක මූලික අවශ්‍යතාවයක් නැහැ පැවිද්ද ගිහි අවශ්‍යතාවයක් මොනම ආගමක අවශ්‍යතාවයක්වත් නැහැ මේවා ධර්මතාව මතුනොත් ඵල පහළ වෙනවා ඒ ධර්මතාව පහළ වෙන්න ඕන නිසා තමයි කරුවත් යනදී සද්ධාහදී දේවල් හදලා අපට දීලා තියෙන්නේ අපි ළඟ ඒවා ඇති වෙන්න තියෙනවා අපි උත්සාහ කරන්න ඕනේ ඔක්කොම පෙළගස්සලා මූල කර්මන්තය ඇතුළේ ගත්ත සතිය දික්ඨිය ඇති වෙච්ච වෙලාවදී සුතේ ඇති වෙන වෙලාවදී මුතේ ඇති වෙන විඥානය ඇති වෙන හැම වෙලාවකම මේ අහසේ බලාකුළු ගියාට අහස කෙලෙසුන්නේ නෑ. ඉරේ දියල්ලක් වෙනවනේ දිය තියල් ඉරේ පෙඟෙන්නේ නෑ. ඒ නිසා මේ පෙඟෙනවා කියලා සැලෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒක දෙයයන්ාසි කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒක හොඳට අත්දකින්න මේ ඉන්දියා ධර්මවල තියෙන මේ ප්‍රසාද තත්වයක් ඒක කුප්පන්න පුළුවන් බාහිර තියෙන අරමුණක් ඒ මතින් ඇතිවෙනා වූ මඤ්ඤණයි කොටස් තුන වෙන් කරගත්ත දවසේ නැත්නම් බෙන්කල අඳුන් ගත්ත දවසේ යෝගාචරයට ඕන කෙනෙක් ඇයි විදිහට හැසිරෙන්නේ කියලා කියන්න පුළුවන්. හැබැයි මිනිමේ රහසකුත් තියෙනවා. ওই තුනම එක හිතට පේන්නේ. රූපාරම්මණය දැක්කොත් අපිට චක්කු ප්‍රසාදය දකින්න. චක්කු ප්‍රසාදයේ රූපාරම්මණය නැති වෙලාවක පමණමයි අපට ඒ කෙරේ මතුවෙන සංඥාව දැක් ගන්න පුළුවන්. මේ එක එක වෙලාවට එක එක දේවල් දකින්න. එක වෙලාවට රූපේ දකින්න, තව වෙලාවට චක්කු ප්‍රසාදේ දකින්න, චක්ක වෙලාවට ඒක නියත වෙනවා. සංඥාව දකින්න, මඤ්ඤණ දකින්න මේ ඔක්කොම ෆිට කරන්නේ එක අරමුණට එක මොඩල් එකට දාගන්න, එක සැකස්මට දාගන්න චින්තාමය වශයෙන්. හොඳට මතක තියාගන්න විපස්සනා වශයෙන් ඒ එකට සකස් කරන ඒ සකස් කරපු මොඩල් එක දරුවත් යනවා අපිට කියලා දුන්නා. චක්කුණා රූපන් දිස්සත් චක්කුසපච්චේ රූපේච උපච්චේ චක්කු විඥාන අපි ඒක ඒ බුදුහාමුදුරුවෝ දීපු උපකල්පනට මේ ටික දාගන්නේ තැන් තැන් වලින් කෑලි කෑලි කෑලි එකතු කරලා. එකතු කරන වෙලාවදී තමන්ගේ අස්පනා අපිට ඒක දකින්න ඕනේ. දැකලා මේ බුදු සමීකරණයට ඒ දැම්මට පස්සේ කෙනෙකුට ඒක නෑ බෑ කියන්නේ. දැන් අවුරුදු 2600ක් මේක බොරු කරන්න කොච්චරද උත්සාහ කරා කට්ටිය බෑ. ඔප්පු කරන්න ඇදුවොත් අපිට සීක තත්ත්වයට යනවා. සීක තත්ත්වෙ ඉක්මලා චීන අසව තත්ත්වයට යනවා. ඒ නිසා හැම බාධක කරන රූප ධර්මයක්ම විපස්සනායි බලනකොට සාධකයක් වෙනවා. ඇහැ දැක ගන්න. දකින්නවා දැක ගන්න. ධර්මයේ දැක ගන්න බුදුන් දැක ගන්න. උණු නැති මනසට ඒක හරි මහා කරදරයක්. ඒ නිසා අපි ඉස්සෙල්ලා අරණියකට ගිහිල්ලා රුක්ක මුණ ගත වෙලා එහෙම ඊට මිල සත්‍ය සමාධි වඩ아가න ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේ අභියෝගේ දීගෙන යනකොට අපිට කියන්නේ වැඩිමක් සිදු වෙනවා. කලතුණා වීමක්. භාවනාවක් සිදු වෙනවා කියන්නේ. අන්න එහෙම වෙනවනම් අපි මේ ජීවත් වෙන දේ පොළොවට අපි බරක් වෙන්නේ. අපි කෑදේට ණයක් නෑ. අපි බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෝ කිව්වට කමක් නෑ. අපි උත්සාහ කරන දවසේ වෙලා ගන්න පුළු පුළුවන් චිත්තක්ෂණයක මේ දේ වෙනකොට වෙන කෙනෙක් මන් දිහා බලන ඉන්නවා වගේ. දැකීමේදී කොහොමද මොනවා ක්‍රියාත්මක වෙන්නේ? ඇහිීමේදී කොහොමද? අනිකුත් දේවල් වල කොහොමද? කල්පනාවේදී කොහොමද කියලා බලන්න හිටියොත් මනුස්සාත්ම භාවිත වෙන වටිනාකම ක්ෂණ සම්පත්තියක තුන වටිනකම තියෙනවා. ඒ නිසා භාවනා කරන්න කරන්න කරන්නයි ධර්ම රසය වැටෙන ධර්ම රසය වැටෙන්නමයි බුදු පිටක් දකින්න පුළුවන්. ඒ නිසා මේ ධර්මයේ තුලින් බුදුහාමුදුරු කියලා දෙන මම ධර්මය දැක්කොත් උඹලා මාව දකි. ඒ නිසා පටිච්චසමුප්පාදය දකින්නවන ධර්මය. ඒ නිසා අපි උත්සාහ ගන්න පුංචි පුංචි අපේ තියෙන දක්ෂකම් අනුව පුංචි පුංචි තැන් වල රූපයත් ඇහත් නිසා චක්කු විඥානය පාන ඒ නිසා වේදනා පාන ඒ නිසා සංඥා පානවා කියන මේ පටිච්චසමුපාදේ ශක්ති ප්‍රමාණයෙන් දිනු කරන යනකොට ඕක අන්තිමට ලඟ එකතුලා තේඩාවක් වෙලා තේඩාව කම්බයක් වෙලා නැව් බඳින්න පුළුවන් තරමට හැදෙනවා වගේ සංසාර පුරාවට ආපු මෝහ පටල එක චිත්තක්ෂණ එක සති චිත්තක්ෂණකින් කපන්නේ. ඊශාසරවතන් දේශනා කළා කියනවා මහන්නේ උඹලා ඒ ඉන්දිය ධර්ම ටික පෙළගස්ස ගත්තොත් ඔය මහා හිමාලය පර්වතයක් උඹලා දෙකට බලන්න පුළුවන් මේ අවිද්‍යාව නම් මේ කබල ගැන මොන කතාවද අවිද්‍යාව කන්නේක මොකද්ද කියන්නේ ඒ නිසා අපි අප්‍රතිහතව අපි ළඟ තියෙන ධර්ම ඉන්දිය ධර්ම ටික පෙළගස්සුමින් ඉදිරියට ගමන් කරන්න ඕනේ අපි ඉන්නේ නොදන්නා තැන කියලා බාරගන්න අපි යන්නේ බුදුහාමගේ සීක බුද්ධ ත්‍ත්වයටයි දැනට ඇති කරලා තියෙන යම් කිසි අපි දක්ෂතා ටිකක් කවදාකවත් එක බුදුහංගඟ නෙවෙයි. අපි විහිින්ම බුදුබණ අනුව වැරදිමින් හරියමින් කරගෙන ආපු වැඩ. අපේම ශක්තිය. දැන් ඒකම අදාන. තවදුරටත් බුදුන් අදාන බණාමින් පරිදානිත්‍යං අසු කරමින් කටයුතු කරොත් ඉතින් ටික ටික ටික ටික වර්ධනය වෙනවනම් ඒක තමයි අපිට අපි වෙනුවෙන් කරන්න තියෙන ලකූම අනුකම්පාව. ඒක තමයි අපිට සාසන වෙනුවෙන් කරන්න තියෙන ලකූම අනුකම්පාව. ඒ නිසා මහසීසාරි ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මිය කන් 5000 කල් පවතින බුද්ධ ශාසනය කැඳ වේලක් ගන්න තරමට බුද්ධ ශාසනය රකින්න ඕන නම් ඒක රැකෙන්නේ බණ භාවනා කරන මනුස්සගේ පපුවේ මිසක් ආ අපි උත්සාහ කරන්න ඕනේ නිසා ඒක හදලා ඒ රකින්න මිනිස්සුන්ට ආදාසයක් දීලා අපිම පිට අභ්‍යන්තර සාධන හදාගෙන බුද්ධහතුතුමා කියලා විසින් කරන වැඩව දාලා විසාන්ත සුන්දර tattete මේ ජීවිතයේදී මේ ගෞතම බුදු සාසනයක් තියන්ට ලැබීවා කියන ප්‍රාර්ථනාවයි අදට නම් ධම්ම දේශනාව මම මෙතන නැත කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා